නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය අදත් අපි වැඩසටහන කරගෙන යනවා සුපුරුදු පරිදි විවිධ මාතෘකාවන් මත හැබැයි මේ මාතෘකාවන් අපි වශයෙන් අපි අදහස් කරගෙන තියෙන්නේ හුඟක් තැන් ඔය සංගවණුත් තැන් ලිහිල් කොට අපට අවබෝධ කරගීමේ පහසුතාවය සහ දැනගැනීම පිණිස මේ සමහර තැන් බුද්ධ ධර්මයේ ඇති ගැඹුරු ස්ථානයන් මේ පිළිබඳ නිර්වචනය කර ගැනීමත් විග්‍රහ කර ගැනීමේදී තපස්සතාවයන් හරහා අපි කවුරුත් පැමිණෙනවා. ඉතින් මේවා විසඳ ගැනීම තමයි අපි අභිලාෂය වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේ වැඩසටහන තුළින් මෙතෙක් මම හිතන්නේ අපි බොහෝ දුරට අපේ කිරිපද ඥානানন্দ ස්වාමින් වහන්සේගේ අවසරය ඇතුව අපිට මේ කරගෙන යන වැඩසටහන තුළින් මම හිතන්නේ ඉටු කරගන්න අපිට හැකියාව කිය. ඉතින් ගිය සතියේත් අපි කතා කරේ දානය පිළිබඳව දානයේ තියෙන මහඟු සම්පත් මොකද්ද මේකෙන් ඇති වෙන්නේ මේ ප්‍රයෝජනෙ ලබාගත හැකි කෙසේද කොයි ආකාරයෙන්ද මේ කළ යුත්තේ ඊට වඩා යම් දෙයක් තියෙනවද එනම් මේවා මොනවාද ඉතින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේ ගියා සිටියේ පංචශීලය සහ මේ අනිත්‍ය ගැන මෙනෙහි කිරීම පිළිබඳව කතා කරා දානයට වඩා උතුම් විදිහට මෙයත් අපිට ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඉවහල් වෙනවා කියලා. ඉතින් මේ සෑම දෙයක් එක්කම අපි බැලුවේ නීවරණයන් හරහා සහ වෙනත් හැඟීම් අපාතර ඇති වෙන මේ නිමිත්තන් හරහා ඇති වෙන දේ පිළිබඳවත් අපේ ආයතනයන් සම්බන්ධ කොටගෙන කුමන ආකාරයේ නීවරණයන්ද ඇති වෙන්නේ මේ නීවරණයන් කොහොමද අපේ මේ මග අහුරලා තියෙන්නේ ඒවා දුරු කරගන්නේ කෙසේද ඒ ක්ලේශයන් ඒ කර ගැනීමට කොහොමද අපි මේ පිළිබඳව සටිපට්ඨාන භාවනාව උපයෝගී කරගන්නේ සමතේ වර්ධනය කරගන්නේ වඩන්නේ කෙසේද ඒ කිරීමේ දී අප කොහොමද කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සන මෙවැනි වේදනාවන් මෙවැනි කාය කය ඇසුරු කොටගෙනත් චිත්තය ඇසුරු කොටගෙනත් ඇතිවන විවිධ වර්ගයේ යම් යම් අපි ගන්න සුබ සංඥා හැටියට අපි ලබා ගන්න දේවල් පිළිබඳව කොහොමද මේකේ අනිත්‍ය ලෙස අපි වටහා ගන්නේ කෙසේද ඒ කිරිගැනීමේදී සමාධිය කරා යන අතරතුරත් අපි ලබන සමහර සුඛ අවස්ථාවන් කොහොමද මෙනෙහි කර මේ තිවත් කරගෙන කොහොමද තව ඉදිරියට ගමන් කළ යුත්තේ කෙසේද මේ නීවරණයන් යටපත් කර ගැනීමෙන් අවසානයේදී කොහොමද නිර්වාණය වෙත ලබා ගන්නේ නිර්වාණය වෙත ළඟාවන මාර්ගය ওই ආකාරයෙන්ද අපි මේ සියලු දේම දැනගන්නේ කෙසේද යන්න කියා. ඉතින් මම හිතන්නේ අද වැඩසටහනත් අපි හොඳ මාතෘකාවක් තෝරා ගත්තා. ඒ මාතෘකාවත් ඔය අපි විශේෂයෙන්ම අනිමිත් නිමිත්තක් නැති විදියටත් අප්පනා හිත පිළිබඳවත් ඒ කියන්නේ ප්‍රාර්ථනා ගැන ප්‍රාර්ථනාවක් නැති වෙන ආකාරයට කොහොමද අපි සකස් කරගත යුත්තේ කියන කතාවත් ඒකේ ශුන්්‍යතාවය ගැනත් අපි කතා කරගන්න තමයි මේ මාතෘකාවක් හැටියට වඩා අපි මේ විග්‍රහ කර ගැනීමට ගන්න යම්කිසි උත්සාහයක් මේ කරුණු හරහා මොකද අපි සාමාන්‍යයෙන් ත්‍රිලක්ෂණයන් ගැන අපි දන්නවා ඒකේ අපි දකින ආකාරයට ගත්තොත් එහෙම ආත්මය එතන ආත්මයක් නැති බවත් අනිච්ච දුක්ඛ අනාත්ම කියන දෙය ඊට අමතරව දෙයක් හැටියට තමයි මෙතන මම බැලුවේ අද වැඩසටහන යම් කිසි උපදේශක් අපේ ගරුතර ස්වාමීන් වහන්සේගෙන් ලබා ගන්න අපි සීල දෙනාටම මේ නිමිත්තක් නැති තත්වයට පැමිණෙන්නේ කොහොමද ප්‍රාර්ථනාවක් නැති තත්වයට කොහොමද අපි පැමිණෙන්නේ එතන ශුන්්‍යතාවයක වෙන්නේ කෙසේද කියන එක කොහොමද ළඟා කරගන්න පුළුවන් වන්නේ කියන එක ගැන යම් කිසි විදියකට අපිට මාර්ගය අවබෝධ කර දෙන්න ලෙස ඒ පිවිසන මාර්ගය සහ ඒ තියෙන අපි දකින දුර්වල ස්ථානයන් හෝ අපිට ගැඹුරු ස්ථානයන් කොහොමද අපිට හරි ගස්සලා වටහා ගැනීමට උපදෙස් ලබා ගන්න කෙසේද යත් කියා. ඉතින් මම අද වැඩසටහන ඉතින් ආරම්භ කරනවා. වැඩසටහන ආරම්භ කිරීමට පෙර මම ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා වැඩසටහන ආරම්භ කරන්න. සෝමනසේ. සෝමනසේ මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරගත්තොත් මේ නිමිත්තක් නොමැති තත්වයකට ආහැක්කේ කෙසේද ප්‍රාර්ථනාවක් නැති කරගත්තේ ආයතන සම්බන්ධතාවයෙන් ඉරියව් සම්බන්ධතාවයෙන් අප තුලින්ම ඇති වෙන දේවල් තියෙනවා ඇහැ තවදුරටත් හොඳට පේනවා නම් මට හොඳයි මට වයසට යනකොට මගේ සම තවදුරටත් දීප්තිමත්යේ බව තිබ්බොත් හොඳයි අන්න මෙවැනි ප්‍රාර්ථනාවන් පවා සුළු ප්‍රාර්ථනාවන් අපි ලොකු ප්‍රාර්ථනාවක් නැතුව ඉවැනි දේවල් වලින් උත් පවා කොහොමද බැහැරව කටයුතු කරන්නේ කොහොමද ඒ ලෙස මාර්ගය වටහා ගන්න කියලා ස්වාමීන් වහන්සේට අපිට පොඩ්ඩක් අනුශාසනා කරන්න පුළුවන් නමෝ බුද්ධාය මම හිතනවා අපිට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් දැන් ওই කියාපු මාතෘකාව ඔස්සේ අපිට යන්න ගොඩාක් උපකාරී වෙන්නේ ප්‍රඥාව. දැන් අපි ගත්තොත් දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණේ තේරුම් ගන්නත් කෙනෙකුට උදව් වෙන්නේ ප්‍රඥාව. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය දිනු කරගන්න උපකාර වෙන්නේ ප්‍රඥාව. දැන් අපි ගත්තොත් දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකල්ප වෙන්නේ පටන් ගන්නනේ. එතකොට සම්මාදිට්ඨි සම්මා සංකල්ප කියන දෙක ප්‍රඥාවටයි අයිති. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක අයිති සීලයට. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි අයිති සමාධියට. එතකොට දැන් පැහැදිලි පේන්නේ නිකන් ප්‍රඥා සීල සමාධි වගේ පේන්නේ. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ සීල සමාධි ප්‍රඥා හැටියටයි. එතකොට සීල සමාධි ප්‍රඥා හැටියට ක්‍රියාත්මක වෙන්නේ වෙනදී අර ප්‍රඥාවෙන් පටන් ගන්න නිසායි සම්මා දිට්ඨිය දැම්මේ. නැත්තම් සම්මා දිට්ඨිය නුදා සම්මා වාචාවෙන් පටන් ගන්න තිබ්බනේ සීල සමාධි ප්‍රඥා කියලා අපි කියනකට. ඒ. නමුත් එහෙම නැතුව සම්මා දිට්ඨිය දාලා තියෙන්නේ ප්‍රඥාවෙන් පටන් ගන්න. ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා. ප්‍රඥා සම්පන්න ශ්‍රාවකයා කියලා හැමතැනදීම ශ්‍රාවකයාව විස්තර වෙන්නේ. එතකොට දැන් ඔය අද අපි ඉව කතා කරපු මාතෘකාව ටිකා ගැඹුරු වගේ කෙනෙකුට තේරෙන්න පුළුවන්. නමුත් මම හිතනවා සම්මා දිට්ඨියත් එක්ක යන දෙයක්. ඔව් මම හිතනවා නමුත් ඒ වුණත් ඒක දැන සිටීම යම්කිසි ප්‍රයෝජනයක් තියෙනවා අපිට. දැන් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ අනිත්‍ය බව අපි අවබෝධ කරගත යුතු දෙයක් කියලා. ඊළඟට දුක අවබෝධ කරගත දෙයක්. අනාත්ම අවබෝධ කරගත යුතු දෙයක්. ඒක අවබෝධ වෙලා නැති නිසා තමයි අපි හැමතිස්සෙම මම කියන න්‍යෂ්ටිය වටා කැරකෙන මේ චරිත බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මට ඕනේ මමයි මමයි මමයි කලේ ඒ නිසා කෝ මට සැලකුවද කෝ මගේ දේ බැලුවද කියලා හැමතිස්සෙම මමත්වයත් එක්කම මේ යන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ස්වභාවය මේ තියෙන ස්වභාවය තමන් විසින් තමන්ට තමන් විසින් තමන් තුළ දැක්ක නැති නිසා. ඒතකොට තමන් තුළින් මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි කියලා දැක්කොත් ඒ Tamanටම වටහා ගන්න පුළුවන් තමන් මේ යන ගමනේ තියෙන ඇත්ත ස්වභාවය. ඒකට යථාභූත ඥානය කියන්නේ. එතකොට මේ ඇත්ත ස්වභාවයට යන්න. එතකොට මේකෙදි අපිට අපි එක එක්කෙනා කල්පනා කරපු රටාවන් මේකෙදි අපිට අපේ ජීවිතවලට සෑහෙන බලපානවා. ඒ කල්පනා කරන රටාවල් අනුව තමයි අපි යමක් අවබෝධ කරන්නේ. ඒ කියන්නේ දැන් සමහර කෙනෙකුට අවබෝධ කර ධර්මය අවබෝධ කිරීම පිණිස දැන් ප්‍රඥාවට ණයයි ඔය ත්‍රිලක්ෂණේ. එතකොට මේ ප්‍රඥාව දියුණු කරගන්න කෙනෙක් යම් කිසි කියන්නේ අපේ ඇස කන නාසය දිව කය මනස ගැන එක්ක රූප වේදනා සංඥා සංකාර විඥාන මේ මොනවා හරි විමසනවා. විමසද්දි සමහර කෙනෙකුට ප්‍රකට වෙනවා මේක වෙනස් වෙලා යනවා. නැසී වෙනසී යනවා. ඒ කියන්නේ ඒක ප්‍රකට වෙන්නේ අනිත්‍ය. සමහර කෙනෙකුට ඒ අනිත්‍ය බව ප්‍රකට වෙන්න පුළුවන්. අනිත්‍ය බව ප්‍රකට වුණාම එයාට මේ අනිත්‍ය දේම දකින්නකොට මේ අනිත්‍ය දේ ගන්නෙ නෑ ඒ කියන්නේ ඒ අනිත්‍ය දේ සාර හැටියට එයා ගන්නෙ නෑ නিত্য කියන සංඥාවෙන් ගන්නෙ නෑ ඒ නිසා නিত্য වූ නිමිත්තක් ගන්නෙ ගන්නෙ නෑ ගන්නෙ නෑ ඒ කියන්නේ දැන් අනිත්‍ය වූ දේ තුල එයා කෙලෙස් හදන්න නිමිත්තක් ගන්නෑ අනිත්‍යම දකිනවා. ඒකට කියනවා අනිමිත්ත කියලා. අනිමිත්ත කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් යම්කිසි අවස්ථාවලදී අපේ ආයතනන් වලින් පිටස්තර බාහිර අරමුණක් එක්ක ගැටීමෙන් බාහිර ඇහැ කිව්වොත් ඇහැ යම්කිසි දෙයක් ගැනීමෙන් ඒ ඒකේ ඉක වෙලෙනවා. දැන් අපේ හිතේ ස්වභාවයක් තමයි සාමාන්‍ය මානසික ස්වභාවයක් තමයි මේ නිමිති අපි ගත්තොත් අපි රූපයක් ගම මානසිකව රූපයක්. මානසිකව රූපයක් ගත්තොත් සමහරට කෙනෙක්ගේ මානසික රූපේ එයාගේ හිත යනවා කොණ්ඩෙට. එතකොට එයාගේ එයා මතක තියාගෙන කොණ්ඩි. එක්ක එයාගේ හිත යනවා සිනහවට. එක්ක ඒ මතක තියාගෙන සිනහවට. එක්ක එයාගේ හිත යනවා මේ අත්තු ලැඟිලි වලට. ඒතර මතක තියාගෙන ඇඟිලි. ඒ වගේ මේ සටහන් මතක තියාගන්න. මේකටත් කියනවා නිමිත්ත කියලා. නිමිත්ත කියලා. ඒක ආවර්ජන වෙනවා ඊට පස්සේ නැවත තවක් එක. එතකොට ඉන්නේ නැවත ආවර්ජනය කරනකොට ඒකට තමයි ඇලෙන්නේ. එහි එහි. එයා යම් යම් කිසි ආසාවකින් හිත බැඳුනද ඒ බැඳිච්ච එකට තමයි ඇලෙන්නේ. එතකොට අර හේතුව පළ වෙනවා ඵලය ආයේ හේතුව ඒක තමයි වෙන්නේ. එතකොට ඒක වෙන්නේ නැහැ. මෙයාට හරියටම මේක වෙනස් වෙනවා කියලා තේරුණොත්. අනිත්‍යයි කියලා තේරුණොත්. දැන් මේ අනිත්‍යයි කියන එක මේ තේරුම් ගියාම තුල දැන් බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ හරිය ලස්සන තේර ගාථාවල එම තියෙනවා. මේ අනිත්‍ය කියන එක හොඳට තේරුම් ගියාම උන්වහන්සේලා කතා කරන වචන හරි ප්‍රබලයි. ඒ කියන්නේ උන්වහන්සේලා කතා කරන වචනේ බාහිර ලෝකයේ තුල බාහිර සාමාන්‍ය මිනිස්සුන් සලිත වෙනවා. එච්චර කියන්නේ සාමාන්‍ය ලෝකයා තුල යථාර්ථයෙන් තොර ලෝකෙකනේ මේ සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවනේ මේ ලෝකේ තියෙන කුමක් මතද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිජ්ජාය නියුතෝ ලෝකෝ මේ ලෝකේ කුමකින්ද වැහිලා තියෙන්නේ කියලා අහන. අවිද්‍යාවෙන් වැහිලා තියෙන්නේ කියනවා. එතකොට මේ කේනස්සු නියුතෝ ලෝකෝ ලෝකේ ලෝකේ කියලා කියන්නේ ඇහැ කන ඇහැ කන නාසය දිවකය මනස. මේක මේ වැහිලා තියෙන මොකෙන්ද කියලා අහනවා. මේක වැහිලා තියෙන අවිද්‍යාවෙන් කියනවා. එතකොට මේ මේ ලෝකේ මේ මේ කේනස්සු නියුතෝ ලෝකෝ කේනස්සුන ප්‍රකාශිතයි මේක වැහිච්ච බව දන්නේ නැති කියලා අහනවා. වේවිච්ඡා තණ්හා නප්පකාශති. මේක මේ මසුරුකමයි තෘෂ්ණාවයි නිසා මේක ප්‍රකට වෙන්නේ නැහැ කියනවා. ඔව් ඊළඟට අහනවා මේ කිස්සා බිලේපනම් රෝහි මේ මේ මේ ලෝකේ අලංකාර කරගෙන තියෙන මොකෙන්ද කියලා අහනවා. මේක එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළ පෙන්වන මේක මායාවෙන් තමයි අලංකාර කරගෙන තියෙන්නේ. එතකොට මේක පිළිහිටලා තියෙන්නේ යාට තියෙන ලොකුම බය මොකද්ද කියලා අහනවා. දුක්ඛ මස්ස මහ බයං. යාට තියෙන ලොකුම බය කියන මේ දුකට මුහුණ දීලා තියෙන එක. එතකොට මේක ප්‍රකට වෙන්නේ මේක වෙන අනිත්‍ය බව දන්නේ නැත්තම්. ඒතර යම්කිසි කෙනෙක් අනිත්‍ය බව හොඳට ප්‍රකට වුණොත් ඒ අනිත්‍ය බව තුලින් එයාට විවෘත වෙනවා දොරක්. ඒක තමයි අනිමිත්ත. අනිමිත්ත තුලින් තමයි යා මාර්ගේ වඩන්නේ. ඒක මාර්ගේ වඩන්න Tamante විරුද්ධ වෙන එක දොරක්. ඒ කියන්නේ සෝයනanse නිමිත්තක් පහළ වෙන්නේ නැහැ. නෑ ඒක නෙමෙයි කියන්නේ. ආ ඒක නෙමෙයි කියන්නේ. දැන් දැන් මෙතන කියන්නේ නිමිත්ත කියලා නිමිත්ත කරණයක්. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් රාගය, ద్వේෂය, මෝහයට කියනවා නිමිත්ත කියලා. යම් කිසි අරමුණකට හිත ඇලෙනවද ඒ හිත అలවන්න එයාව සකස් කළේ රාගයෙන් නම් රාගය තමයි ඒතර නිමිත්ත. යම් කිසි අරමුණකට හිත ගැටෙනවා නම් ඒ ගැටීමට ඇති කරලා දෙන්නේ මේ එයාගේ ද්වේෂය නම් ද්වේෂය තමයි එතන නිමිත්ත. එතකොට යම් කිසි දෙයකට යා මුලා වෙනවා නම් ඒ මුලා වීමට එයාගේ මෝහය නම් උදව් කළේ මෝහය තමයි නිමිත්ත. ඒතකොට රාග දේශ මෝහයට නිමිත්ත කියලා කියනවා. ඒ රාග දේශ මෝහ හට නොගන්න විදිහට අනිත්‍ය වෙන්නකොට කියනවා අනිමිත්ත කියලා. ඒතකොට ඒකටයි අනිමිත්ත කියන්නේ. එහෙම නැත්නම් මේ භාවනා ආරමුණක් නොපිනියාමක් නෙමෙයි. එතකොට ඒ ඒක තමයි අනිමිත්ත. ඒක ඒක ඒක එතකොට එයාට මාර්ගයේ වැඩෙන්න තියෙන ద్వාරයක්. ඒක ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ මේ පඥත්තං වේදිතබ්බෝ වින්නෝහි තම තමන් විසින් වෙන්ගින් වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඒ කියන්නේ දැන් මම සංසාරේ වඩලා තියෙන අනිත්‍ය නම් සමහරට මම දුක්ඛ ලක්ෂණය මෙනෙහි කරන්න ගත්තට ඒක එන්නේ නැහැ ඉස්සරහට. අනිත්‍ය තමයි එන්නේ ඉක්මනට. ඒකයි මේ කියන්නේ. තව කෙනෙක් ඉන්න පුළුවන් අනිත්‍ය ලක්ෂණේ වඩනවා යදනිච්ඡං තන් දුක්ඛං. නමුත් අනිත්‍ය ලක්ෂණේ වඩද්දී අනිත්‍ය කියලා මෙනෙහි කරද්දී අර ප්‍රකට වෙන්නේ දුක. එයාට ප්‍රකට වෙන්නේ දුක. නමුත් යා මෙනෙහි කරන්නේ අනිත්‍යයි. අනිත්‍ය මෙනෙහි කරන එකට අයියෝ මේක දුකක් නේ මේක දුකක් නේ කියලා එයාට මේ දුක ප්‍රකට වෙන්න ගන්නවා. එයාට එතකොට අනිත්‍ය හරහා එයාට දුක ප්‍රකට වෙනකොට ඒ දුකේ හිත පිහිටන්නේ. පිහිටනවට කියනවා සාමන යතා හිතං යතා පණිතං යම්සේ තිබෙන්නේද යම්ති පිහිට ඇසේද කියන වචනෙට පණිහිතං කියන පිහිටලා තියෙනකොට අපණිහිතං කියන පිහිටන්නේ නැහැ. එතකොට පිළිටන්නේ යාගේ හිත මොකද එයාට දුක වැටහෙනවා. ඒතර ප්‍රාර්ථනාවන් ඒක කියන්නේ ප්‍රාර්ථනාවන් කිසිදයක් කරන්නේ. ඔව් දැන් ඒ කියන්නේ දැන් මට අරක ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ මට මෙහෙම වෙන්න ඕනේ මට සංක්විති රජුරු වෙන්න ඕනේ මට විසාකා සමනස් ව්‍යාත බඳුන් මල්ලිකා වෙන්න ඕනේ කිකේ තියෙන ප්‍රාර්ථනා ලිස්ට් එක. ඔය ලිස්ට් වෙන්න ඕනේ කියලා බුදු වෙන්න ඕනේ කියලා ඔය ලිස්ට් එකට එයා වැටෙන්නේ නැහැ. එයා ඒකට වැටෙන්නේ එයාට තේරෙනවා මේ යමක් අපි අල්ලන්න හදනවාද මේ හිතන දුක නෙමෙයි අල්ලන්න හදන්නේ. දුක නෙමෙයි අල්ලන්න හදන්නේ. දුකේ නෙමෙයි පිහිටන්න හදන්නේ. එතකොට දුකේ පිහිටන්න නැති වෙන්න හිත හැදෙනවා. ඔන්න ඊළඟ ద్వාරය යාට විරුද්ධ වෙනවා. එතකොට ස්වාමීන් එකෙන්ම තමයි මේ හටගන්නේ. එකෙන්ම තමයි. එකෙන්ම සමහර අනිත්‍ය අනිත්‍ය ප්‍රකට වෙච්ච එක්කිනාට තමයි දුකත් ප්‍රකට වෙන්නේ. එතකොට අනිත්‍යෙන් තමයි යන්නේ අනිමිත්ත චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්ති තුනක් ඒ තුනක් තියෙනවා. අනිමිත්ත චේතෝ විමුක්ති අපණිහිත. ඒ කියන්නේ දුක අවබෝධ වෙන්න වෙන්න එයාට දුක ප්‍රකට වෙන්න වෙන්න ඒක පිහිටන් නැති වෙනවා. ඒ කියන්නේ දුක හැදෙන්නේ පට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥානේ නම් එයා ඒ විදිහට බලන එක පිහිටන්නේ නැහැ. දුක හැදෙන්නේ ඇසකන නාසය දිවකය මනසේ කියලා යාට තේරෙනකොට ඒකේ පිහිටන්නේ. ඒ කියන්නේ ශබ්ද ගන්ධ රස. ඔව් ඒකේ. ඒකකොට දුක හැදෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නම් එයා බලන්නේ අනිත්‍ය වශයෙන් එයාට ප්‍රකට වෙන්නේ දුක. එතකොට ඒක පිහිටන්නේ. ඒකට කියනවා අප්පනිහිත කියලා. එතකොට තව කෙනෙක් කියනවා යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තද නත්තා. යමක් දුකයිද ඒක අනාත්මයි. ඒ කියන්නේ ඒක තමාගේ වශයෙන් පවත්වන්න බෑ. දැන් සමහර කෙනෙක් ඔන්න අනිත්‍ය වශයෙන් හොඳට නොවනින් මෙනෙහි කරනවා. එයාට දුකත් මෙනෙහි වෙනවා. නමුත් එයාට ඒ තුලින් මාර්ගය වෘත වෙන්නේ තව වැඩෙන්න ඕනේ එයාට. තව ගැඹුරට වැඩෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන කොහොමද? රූපය ගැන පෙන්වා දෙන්නේ. රූපම් භික්කවේ අනාත්තා. මහණෙනි රූපේ අනාත්මයි. යම් ඒකේ බුදුජනස පෙන්වා දෙනවා යම් කිසි රූපයක් රූපේ යම් හේකින් ආත්මයක් වුණා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ රූපේ ආබාධ පිණිස පවතින්නේ එකම විදිහට උනාස පෙන්වනවා වේදනාව, සංඥා, සංස්කාර, විඥාන ආත්මයක් වුණා නම් ආබාධ විදිහට ආබාධ පිණිස පවතින්නේ නැහැ. ලබ්බේච්ඡත රූපේ. එහෙනම් රූපය කිරේ මේක ලබන්න ඕන කියනවා. එවම් මේ රූපං හෝතු. එවම් මේ රූපං මාහෝසි. මාගේ රූපේ මෙසේ වේවා. මාගේ රූපේ මෙසේ නොවේවා කියලා Tamanට කැමති විදිහට ලබන්න පුළුවන් වෙන්න ඕනේ මේක ආත්මයක් තිබ්බනම් කියනවා. ඒතර ආත්මය කියන වචනේ එතන තමයි අනාත්ම ලක්ෂණ සූත්‍රයේ තමයි හොඳටම විග්‍රහ වෙන්නේ. ඒක කියනවා ආත්මයක ලක්ෂණය තමයි ඒක තමාගේ කැමැත්ත අනුව පවත්වන දෙයට තමයි ආත්මය කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් නිකන් අපි සම්මුතියෙන් කතා කරනවානේ මේ ආත්මේ ගිය ආත්මේ ලබන ආත්මේ කියලා සම්මුතියෙන් අපි කතා කරනවා ඒක නෙමෙයි මේ කියන්නේ මේ කියන්නේ දැන් සමහර වෙයි සෝල් කියලා එන්ටිටි කියලා කතා කරන්නේ එතකොට මේ ඒ දෘෂ්ටිය අපිට සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය හැමෝටම පිටලා තියෙනවා තමාගේ කැමැත්ත අනුව පවත්වන්න පුළුවන් වගේ හැඟීමක් තියෙනවා. මේක තමයි ආත්ම දෘෂ්ටිය. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අර අනිත්‍ය වශයෙන් බලන එක්කෙනා මේක මේ මේ මේක හට හේතු නිසා හට ගන්න හේතු නැති නැති වෙනවා මේක බල බල. ඒතර මේකේ දුකක් ප්‍රකට වෙන එක්කෙනාට ඊට පස්සේ තේරෙන එකට රූපය අනාත්මයි. එතකොට මේ රූපය අනාත්ම නිසා මේ මේ රූපය ආබාධ පිණිස පවතිනවා. ඒ කියන්නේ මේ ජරා, මරණ, ජරා, ව්‍යාධි, මරණ වලට ගොදුරු වෙනවා. වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤා ඔක්කොම අනිත්‍ය භාවයට ගොදුරු වෙනවා. නැති වෙලා යනවා. ආබාධ පිණිස පවතිනවා. එතකොට මේ රූපේ තමාක නචලබ්බති රූපේ එවම් මේ රූපං හෝතු යම් රූපමා හෝසීති මේ රූපේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න බෑ කියලා. එතකොට මේක ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න එයාට ප්‍රකට වෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස ඇද්ද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ආදී ඇද්ද පට ව්‍යාපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන ඇද්ද රූප වේදනා සංඥා සංකාර විඥාන ඇද්ද මේ සියල්ල ආත්මය ආත්මේන ශූන්‍යයි ඒ කියන්නේ ආත්මයක් නැහැ ආත්මයට ආත්මයට අයත් දෙයක්වත් නැහැ ආන් ඒක මයිස්මතු වෙනකට විදියට ප්‍රඥාව දුන්නාම පස්සේ යාට ඊළඟ දොරටු විවෘත වෙනවා ශුන්‍යත එතකොට මේ විමුක්ති තුනක්. ඒ කියන්නේ කෙනෙක් දුකෙන් නිදහස් වෙන්න යන මාර්ගය තුල එයාට විවෘති වෙන දොරටු තුනක්. ඒතර ඒ තුන තමයි අකුප්ප ඥාන විමුක්ති කියන්නේ. නෑ නෑ ඒ තුන නෙමෙයි. ඒ තුන නෙමෙයි. ඒ දොරටු විවෘති වෙලා නිදහස් වුණාට පස්සේ ඒ කියන්නේ එයාගේ එයාගේ නිකලෙස් බවට පත් වුණාට පස්සේ ඒ නිකලෙස් බව අකෝප්‍ය. අකෝප්‍යය කියලා කියන්නේ ඒක වෙනස් වෙන්නේ නෑ. ඔව් කෝප්‍යය කියන්නේ වෙනස් වෙනවට අකෝප්‍යය කියන්නේ ඒක වෙනස් වෙන්නේ නෑ කියන එක. දැන් අපි කියමු නිකලස් බවට පත් වුණා නම් යම් කෙනෙක් ආයාට මොනම හේතුව නිසාත් කෙලෙස් හටගන්නේ නැහැ. ඒකනේ අකෝපය කියන්නේ. අකෝපය කියන්නේ. අකුප්පාමී චේතු විමුක්ති මේ චිත්ත විමුක්ති අකෝපය කියන්නේ ඒකයි. දැන් සාමාන්‍ය ධානයේට එක කියන්නේ. අපි ගත්තොත් ධානයක් කෙනෙක් උපද්දවනවා කියන්නේ මේ ධානය කිලුට වෙන්න පුළුවන් ධානය බෙදෙනවා ධානය නැති වෙනවා. අරහත් ඵලයටපත් වුණාට පස්සේ ඒක එහෙම වෙන්නේ ඒකයි අකුප්පාමී චේතු විමුක්ති. අකෝප්‍ය චිත්ත විමුක්ති කියලා කියන්නේ අරහත් ඵලයට පමණයි. එතකොට අරහත් ඵලයේ දක්වා කෙනෙක් යාමට යම් කිසි අපේ අපි පුරුදු කරපු ක්‍රමය අනුව අපි එක එක විදිහට අපිට දොරට විවෘත වෙන්නේ. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් සාමාන්‍ය ලෝකයේ තුල වුණත් එයාට මිනිස්යන්ගේ දුක මේ ජීවිතයේ දුක මේ දුක දැනෙනවා. එතකොට එයා අනිත්‍ය මෙනෙහි කරට එයාට දැනෙන්නේ දුක. එතකොට එයා අපපණිහිත විමුක්තිය කරා යන්නේ. තව කෙනෙකුට අනිත්‍ය මෙනෙහි කරට එයාට දැනෙන්නේ අනාත්මයි. ආ මේක තමාගේ වශයෙන් පවත්වන්න බෑනේ තමාගේ වශයෙන් පවත්. එයාට ප්‍රකට වෙන්නේ ශුන්‍යතේ. තව කෙනෙක් ඉන්න පුළුවන් හැමතිස්සෙම මැනේ කරගන්න පුළුවන් අනිත්‍ය. ඒතකොට එයාට ප්‍රකට වෙන්නේ අනිත්‍ය. ඒ විදිහට එතකොට සෝමනස කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්මයකට අමතරව ඇයි මේක වෙනම පෙන්වලා දීලා තියෙන්නේ? ඒක වෙනම පෙන්වලා දහමේ අරුතුවක් හැටියට ඒක වෙනම පෙන්වලා දීලා තියෙන්නේ. ඒ ක්‍රමයට තමයි ශ්‍රාවකයාගේ මාර්ගය විවෘත වෙන්නේ. ඒ දැන් ලෝකයේ අපි- ත්‍රිලක්ෂණේ තිබ්බට ඔව්, මේක ත්‍රිලක්ෂ- තමයි මාර්ගය. ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්නවා. එහේ. අනිවාර්යයෙන්ම ත්‍රිලක්ෂණයෙන් පටන් ගන්න ඕනේ. ත්‍රිලක්ෂණයෙන් දිගටම ත්‍රිලක්ෂණයෙන් කරගෙන යද්දී ඒ මා ওই තුනෙන් එකකින් තමයි ආ විමුක්තිය කරා යන්නේ. එක්කෝ අනිමිත්ත චේතෝ විමුක්තියෙන් යන්නේ. එක්කෝ අපහිත විමුක්තියකින් යන්නේ. ඒක ශුන්්‍යත විමුක්තියෙන් යන්නේ. ඔය තුනකින් එකකින් තමයි යන්නේ. ඒකයි එක දැන් ඒක ගැන දැන් බුදුරජාන් වහන්සේගේ දේශනා තුළ සාමාන්‍ය බහුලෝසෙන් කතා කරලා නැහැ ওই මාතෘකාව. නමුත් ඒක බහුලෝසෙන් කතා කලී කතා කරනට වඩා වමනාදී කතා කරලා තියෙනවනේ. ඇයි අනිත් එතන වැඩියම යෝගාශ්‍රමයන් වල ඉන්න භාවනාව බුද්ධ දේශනාවල වැඩිම කතා වෙන අනිත්‍ය. මොකද අනිත්‍ය භාව අනිත්‍ය දහන හොඳට අනිත්‍ය නෝනේ මෙනෙහි කළොත් තමයි එයා දුක මෙනෙහි තේරුම් ගන්නෙ. එයාට හොඳට දුක තේරුම් ගියොත් තමයි අනාත්මය තේරුම් ගන්නෙ. ඒ නිසා දැන් අපි ගත්තොත් ඒකනේ දැන් ඔය දැන් දැන් අපි මහායාන වල එහෙම ඔය බටහිර එහෙම හරියට emptiness emptiness කිය කිය යනවනේ. ඔව් ඔව්. ඊට තියෙන ඒ සම්පූර්ණ අරුබුදය තුලම නින්නේ. ඔව් ඔව්. එකකින් මේ ගොඩ වෙන්නේ නැහනේ. ඒ ගොඩ වෙන්නේ නැති. අනිත්‍යයෙන් තොරව බුද්ධ දේශනා තියෙන්නේ යදනිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යයිද ඒ දුකයි. එතකොට යම් දුක්ඛං තදනත්තා. යමක් දුකයිද ඒ තමයි අනාත්ම වෙන්නේ. ඒතර මේ එකිනෙකට බැඳිච්ච ලක්ෂණ තුනක්. ඒ ලක්ෂණ තුන තුල සමාහට අපේ සංසාර පුරුද්ද මත තමයි අපිට එක එක ප්‍රකට වෙන්නේ. අර ස්වාමීන් වහන්සේත් කිව්වේ අර රාග ද්වේෂ මෝහ තත්ත්වෙන් ගන්නත් පුළුවන් කියලා. ඒක ඒකනේ දැන් රාග ද්වේෂ මෝහට නිමිත්ත කියනවනේ. නිමිත්ත කියනවා. නිමිත්ත කියලා කියනවා. දැන් රාගයට කියනවා නිමිත්ත කරනම් කියලා. ඒකේ සම්පූර්ණ අර්බුදය හදන්න Tamanට නිමිති දෙන්නේ රාගෙන්. අර්බුද හදන්න නිමිති දෙන්නේ දේශයෙන්. අර්බුද හදන්න නිමිති දෙන්නේ මෝහයෙන්. එතකොට ඒ අර්බුද හදන්න නිමිති දෙන රාග දේශ මෝහ නැත්තම් අනිමිත්ත. එතන නිමිත්තක් නැහැ. ඔව් නිමිත්ත නැහැ. එහෙමනස මේක කියන්නේ මේ යමක් අරමුණු වෙන්නේ නැහැ කියලා නෙමෙයි. ආ යමක් අරමුණු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ නැහැ කියලා නෙමෙයි. යමක් අරමුණු වෙන්නේ නැත්තම් එතන තියෙන්න පුළුවන් අසඤ්ඤේ. දැන් කියන්නේ දැන් කියන්නේ අපි දක්ව අපි අපි කල්පනා කරොත් උන් අපි ගැඹුරු ගැඹුරු ගැඹුරු නිින්දකට යනවා. ගැඹුරු නිින්දකට ගියාට පස්සේ අපිට යමක් අරමුණු වෙන්නේ නැහැ නේ. නමුත් ඒක නිමිත්තකුත් නෙමෙයි විමුක්තියකුත් නෙමෙයි සමාධියකුත් නෙමෙයි. ඔව්. නේ? දැන් සමාධිය කියන්නේ මොන මේ දැන් යමක් අනිත්‍ය නම් අනිත්‍ය බව අපි දැනගන්නේ ඒක දැකීමෙන්නේ. ඒතොර දකින්න නම් ඒ අරමුණ තියෙන්න ඕනේනේ. එතකොට ඒ අරමුණේ යථා ස්වභාවය අපි ඒ විදිහටම අපිට පෙවුනොත්නේ අපි ඒක අනිත්‍ය කියලා තේරුම් ගන්න. ඉතින් අරමුණක් තියෙන්නම ඕනේ. තියෙන්නම ඕනේ. එතකොට අරමුණ නැත්තම් එතන මොකද්ද දකින්නේ? ඒ අනිත්‍ය දකින්නෙත් නෑ. දුක දකින්නෙත් නෑ අනාත්ම දකින්නෙත් නෑ. දැන් උතනටම ගෙනහල් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මම හිතන ස්වාමීන් වහන්සේ අර මට මේ පොඩි පටියකුත් ලැබුණා මේ මේ පිළිබඳ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන කියනකොට මේ ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට කියලා මට අවසර දුන්න එක කියන්නේ ඒක වෙබ්සයිට් එකකුත් දාලා තිබ්බා මම හිතන්නේ අපේ පාරක් මැදිරියට මම කියලා තියෙන එක පෙන්වන්න කියලා ඇස් වෙනවා අපිට කියයි මේ අතර වාරය තුර අපිට රූපත් ටිකක් දර්ශනය කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ චම්පන මාතල ඇස් වෙනවා. අපි අපි මේ අපි මේ සිහින මවන අපි මේ රණ්ඩු සරුවල් කරන බෙදා හදා ගන්න දඟලන මේ ස්වාමීන් වහන්සේ දැන් ඒක පටන් අරගෙන තියෙනවා මේක ඇත්ත සිදුවීමක් මම හිතන්නේ මේ මම හිතන්නේ මේ ගලියවල ප්‍රදේශයේ කෙනෙක් ලංකාවෙම ලංකාවෙම සිදුවීමක් දැන්ට මෙයාට ප්‍රතිකාරයක් කළා බොහොම අමාරුවෙන් අපේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩ මෙයාගේ විස්තර කියන්න බලන්න මේ කොහොමද කියලා මේ අම්මා කෙනෙක් මෙයාට මේක මේ බැක්ටීරියාවක් ඇවිල්ලා මේකේ හරිම මේ දුර්ලභ එකක්ලු මේ ලෝකෙම මේ වැනි දේ තියෙන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ ගැන කියලා එතනට ගිහිල්ලා ජිනරත්න ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මේ ගැන කරලා වෙබ්සයිට් එක තැල්ලා තියෙනවා. dawati.org කියලා .org කියලා. ඉතින් මේ දැන් ඔන්න බොහොම දුප්පත් කෙනෙක් ලුගලේවල ප්‍රදේශයේ. ඉතින් මේ බැක්ටීරියාව ගිහිල්ලා මේ ඉස්සෙල්ලම කනට මොකද කිව්වේ? ඉස්සෙල්ලම කන වැටුණලු ස්වාමීන් වහන්සේ. කල් වෙලා එහෙමම වැටුණලු කන. ඒ කියන්නේ කල් ගියේ දවසේ දවසේම අද ආවා අද බැක්ටීරියාව මේ වුණා වත් කුඹුරටද කොහෙද ගිහිල්ලා ආවා කන රිදෙනකොට කන වැටුණා ඊළඟ දවස් 3ක් 4ක් අතර මෙන්න මේක වෙලා තියෙනවා මේ සිදුවීම් ටික. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් ඔන්න බොහොම අමාරුවෙන් කන්න දීලා කන්න දීලා බඩ පොඩ්ඩක් බඩ හරියම පොඩි මස් කෑල් ටිකක් අරන් මූණට දාලා බද්ධ කරලා තියෙනවා. දැන් මම හිතන්නේ මේ ප්ලාස්ටික් සර්ජරි කරලා කොළඹ හොස්පිටාලේ ඉන්නවා කියලා මට ආරංචි. ඉතින් මේ මෙහෙම අවුරුද්දක් හිටියලු ස්වාමීන් වහන්සේ මේ විදියට. එතකොට මේකට මෙහෙ තාතා පුතාලු බලාගත්තේ දෙකටම රත්තරන් පුතෙක් කියලා ස්වාමීන් වහන්සේ කිව්වා මේ තත්ත්වයේ තිබියදි කොහොමද මේ බලාගත්තේ කියලා. ඉතින් මේ ජර්ම් එකක්වත් ගිහිල්ලා නැහැනේ. ජර්ම් එකක් ගිහිලත් නැහැ. ජර්ම් එකක් ගිහිල්ලා නැහැ හැලුවේ අවුරුදු. හරි දුප්පත් මේ තියෙන මේ පාංකඩ කෑල්ල ඒකමලු පාවිච්චි කරන්නේ. ඒකල කොටන් කෑල්ලමලු පාවිච්චි කරන්නේ. ඉතින් මම කිව්වා මේ වගේ වැඩසටහන මේ වෙන දෙයක් මේ සත්‍ය සිදුවීම. ඒක දැන් මේක දැක්කා මේක දැක්කම අපිට හිතා ගන්න අපි මොකද්ද මේ ලෝකේ හොයන තරගය කියලා නේ. තරගය කියන එක. දැන් එක්කිනාට එක්කින අභිභව යන්නේ තව කෙනෙකුට ලැබෙනවා නම් තව කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් දක්ෂ නම් තව කෙනෙක් කැමති නැහැ තව කෙනෙකුට හම්බ වෙනවා නම් තව කෙනෙක් කැමති නැහැ තව කෙනෙක් ප්‍රසිද්ධ වෙනවා නම් තව කෙනෙක් කැමති නැහැ මොකද්ද මේ මොකද්ද මේ හොයාගෙන යන්නේ කියලා මොකකටද කියන එක ඒක තමයි දැන් මේ මේකේ මේ අර කට ඇට අර අර දාන්න පුළුවන් අර අර පුළුවන් ඇතුළට දානවනේ අර ඔව් අර ඇහැ ඇතන හිලක් තියෙන සුවා ඇහත් නෑ ගුලියක් තියෙන ගුලියක් තියෙන ඇහත් වැටිලා හැබැයි ඒකෙන් විසිබී යන්නේත් නැහැ. ඒකෙන් ගිහිල්ලත් හරියට බැලුවොත් මුලින් පේනවලු ඇතුලින් බැලුවොත් එහෙම මේක තියෙනවා. මේක වෙබ්සයිට් එකෙත් දැන් තියෙනවා. ඔව්. දාලා තාමත් මේ උදව් ඉල්ලලා. අර dayavati.org. හරි හරි හරි. මේක හරි අద్భుත සිදි සිදුවීමක්. අద్భుත සිදුවීමක් ස්වාමීන් වහන්සේ. මේක මේ කළා මේකට බෙහෙත් දාන්නත් කට්ටිය බොහොම ගියා මේ පැත්ත වහගෙන ගිහලා අරපු ගාම සමහර කට්ටිය සීනති වැටෙනවලුනේ බෙහෙත් බෙහෙත් දාන්න ගියාම. ඒක දැක්කහම. මේක දැක්කහම. ඉතින් ස්වාමීන් වහන්සේ මේ මේක ඉතින් මොකද්ද කියලා දැන් මේ හිතාගන්න අමාරුයි. හැබැයි මේක ඊළඟ මේ මං හිතන්නේ මෙයාට මොකක් හරි ලොකු ආශිර්වාදයක් තමයි රිදෙන්නේ නැති එකනේ. රිදෙන්නේ නැති එක. රිදෙන්නේ නැති එකයි ස්වාමීන් වහන්සේ විසබීජයක් ගියේ නැති එකයි. විසබීජයක් ගියේ නැති එක. අන්තිමට වාසනාවක් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙතනට ගිහිල්ලා මේක උදව්වක් කළා. කොහොම හරි මේක අවුරුද්දකට පස්සේ හරි මෙතන ප්‍රශ්නේ බේරගත්තෙක් ගැන. හරිම බුද්ධමය මේ අපි මේ අපි ආගය කරන ආසා කරන මේ මනුස්ස ජීවිතේ මේකද කියලානේ. ඒකනේ සාවිනාස මේක මේ බැලුවාම හැබැයි මේක එකක් පැහැදිලි මහත්ජා අපිට භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දිහා බලද්දී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තුරු මේ කිසිම ප්‍රශ්නයකට ස්ථිරසාර විසඳුමක් නැහැ. දැන් මේ මේ එතුමිය ගත්තත් ඒ කියන්නේ මේ මේ දයාවති මේ මෑණියෝ ගත්තත් සමහරට මේ ආත්මව කීයක් මේ විදිහට ආවද කියලා අපි අපි දන්නේ ඊළඟ එක දැන් බලන්න කර්ම විපාකේ බෙදා ගන්න බෑනේ දැන්. දැන් එයා තනියම මේක විඳවන්න එපෑනේ. තනියම ඉදවන්න. එයා තනියම ඉදවන්න එපානේ. ඒකෙන් මේක දැන් අකුසල විපාකයක්නේ දැන් මේ තියෙන්නේ. කුසල විපාකයක් නෙමෙයිනේ. දැන් දැන් අපි පාවිච්චි කරන කුසල විපාකයක් නෙමෙයි තියෙන්නේ. දැන් ගත්තොත් දැන් ඔබතුමා අපි ඔක්කොම දැන් පාවිච්චි කරන කුසල විපාකයක්. දැන් මෙතන මේ මෙති මීට අකුසල විපාකයක් පළදි වෙලාවක් නෙමෙයි තියෙන්නේ. එහි සෝනස්. ඒ කියන්නේ මෙයා බොහොම ලස්සනට හොඳට හිටපු කෙනෙක්. ඔව් මේක මේක තව රාමුවක් තිබ්බා මේ. ඇත්තටම මේ මෙයාගේ ඉස්සලා තිබ්බ පින්තූරයක්. ඒක අපිට ගන්න බැරි වුණා. ඒක වෙබ්සයිට් එක බැලුවොත් බලන්න පුළුවන්. ඒක ඒක තිබ්බා මෙයා අවුරුදු 58යි සෝනස්. අවුරුදු 58යි වයස. 58. අම්මගේ. ඔව්. ඉතින් මේ මේ මේ தත්ත්වය හරි ශෝකනීය තත්ත්වයක් නේද? අනික දැන් මෙයාගේ දිලිඳුකම ඔක්කොම එකට එකතු වෙලා නේ. ඔක්කොම එකතු වෙලා. ඔක්කොම එකතු වෙලා. දිලිඳුකම, නැතිබැරිකම, අසරණකම මේ ඔක්කොම එකතු වෙලා ඊළඟට මෙයා මුළු ගමම කොන් කරලා කවුරුත් කවුරුත් ලං වෙන්නෙත් නැහැ සතෙක්වත් ලං වෙන්නේ නැහැ කිව්වම ඉතින් ඒක හරි අద్భుත සිද්ධියක් නේ. ඒක තමයි. එතකොට මේක බලද්දී අපිට අපිට එතකොට තේරුම් යනවා මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන වටිනාකම. දැන් අපි ගත්තොත් දැන් මෙතුමිය වුණත් ජීවිතයේ හීනෙන්වත් කල්පනා කරේ නැතුව ඇති. ඒක දවසක් ඇතුළත තමන්ගේ කන වැටේ කියලා. හීනෙන්වත් කල්පනා කරන්නේ නැතුව දවස් 3ක ඇතුළත තමන්ගේ ඇහත් නැතුව යයි. Taman ජීවත් වෙලා ඉඳෙද්ද කියලා. දැන් බලන්න මේ සීනින්වත් මිනිස්සෙක් හිතපු නැති දේවල් Tamanට සිද්ධ වෙනවා. නමුත් දැන් වෙලා තියෙන අපිට අර අවබෝධ කරලා අවබෝධ කිරීමේ ධර්මයක් අපි කතා කළේ නැත්තම් අපි කවුරුවත් මේ භාග්‍යතුන් වහන්සේ වදාළ සත්‍ය වූ ධර්මයේ කතා කළේ නැත්තම් මේ වගේ දුක් විඳින ලෝකයට කිසි විසඳුමක් නැහැනේ. දැන් දැන් දැන් අපි ගත්තොත් දැන් මේ අම්මා මේ අම්මට චතුරාර්ය මේ මේ මේකෙන් මම ඊතර වෙන්න ඕනේ. කියලා ඒ පණිවිඩය අම්මට නාවොත් එයා මේ තමන්ගේ දුක හරි සැප හරි දුක සතුට හරි කඳුල හරි තමන්ට ලැබුණද ඒක බදාගෙන ඉන්නවනේ එතනින් එහාට මොකුත් නැහැනේ සමහර කියන්නේ ඒ ඇතුළත එම ශරීරයේ තුලම සන්තෝෂයක් ඇති කර ගැනීම ඇලීමක් ඇති කර ගැනීම ඉන්නවා මට හම්බුණා එක අම්ම කෙනෙක් ඔය මේ ඒ වගේම ලාදුරු ඇදිච්ච අම්ම කෙනෙක් මේ ඇහැ සම්පූර්ණ එලීට ඇවිල්ලා ඊළඟට මේ මේ ඇඟිලි ඔක්කොම ගැලවිලා ඉතින් මට මගෙන් එයාම ඇහුවා අනේ ස්වාමීනි මට ප්‍රාර්ථනාවක් තියෙනවා මට එකම පැතුමක් තියෙනවා. මොකද්ද ඊළඟ ආත්මෙත් මේ ළමයි ටිකත් එක්ක මට ආයෙ එකම බවුලක ඉන්න කිව්වා. ඉතින් මම කල්පනා කළා මේ වගේ කෝණකින් බලන කම්ම අපිට ප්‍රඥාව කියන එක මේ මං හිතන්නේ පේන තෙක් මානෙක අපේ ජීවිතේට ප්‍රඥාව ලඟ වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ජීවිතේට ප්‍රඥාව සමීප වෙන්න නම් යාර භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයක් තුලින්ම තමයි අපි බලන්න ඕනේ. එහෙම නොබ දැන් අපි ගත්තොත් දැන් බුදුරජාන් වහන්සේගේ කාලෙත් සමහර මේ වගේ ලෙඩු ඉන්නේ ඇති. එතකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ නැත්නම් නැත්නම් භාග්‍යතුන් වහන්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් එයාට කියන්නේ ඊළඟ ජීවිතේ මෙහෙම එකක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා නෙමෙයි මේක අවබෝධ කරගන්න කියලා. අද අපිට අහන්න හම්බෙන්නේ ඒක නෙමෙයිනේ. අද ඔක දැක්කොත් කෙනෙක් කිය අනේ සතුරෙකුටත් මෙහෙම වෙන්න එපා. සතුරෙකුටත් මෙහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා වැඩක් නැහැ. දැන් කෙනෙකුට ඒක වෙලානේ. එතකොට ඊළඟ ඒක තමයි ප්‍රාර්ථනාවේ තියෙන වැදගත්කම. ඒ ප්‍රාර්ථනාව කළ වැඩක් නැහැ නේ. ඒකේ වැඩක් නැහැ. ඒක දැන් මේ ප්‍රාර්ථනාවත් එක්ක තමයි මම මේ අනේ අපිට නම් මෙහෙම වෙන්න එපා. අපි පොරබදන්නේ ඒක සතුටට මොකද්ද මේ? සතුටකටවත් මෙහෙම වෙන්න එපා කියවට වැඩක් නැහැ. දැන් අහිංසක කෙනෙකුට ඒක වෙලා තියෙනවා. දැන් කර්මානුරූපෝනේ මේ ගොඩක් දුරට මේක වෙන්නේ. මේ වගේ තව කෙනෙකුටත් වෙන්න පුළුවන්. අපිට උනත් වෙන්න පුළුවන්. එක පාට කවුරු එක පාට. එතකොට මෙහෙම බලද්දි පැහැදිලිව අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන මේ සත්‍යය කර්මයමයි දායාද කරගෙන වාසය කරන්නේ. කර්මයමයි පිළිසරණ කරගෙන වාසය කරන්නේ. කර්මයමයි උත්පත්ති ස්ථාන කරගෙන වාසය කරන්නේ. මේ නිසා තමයි උන්වහන්සේ දේශනා කළේ අර පොඩි ගල්කට හතක් මෙහෙම පුංචි පුංචි මේ මුං ඇටතරමේ ගල්කට හතක් තිබ්බ පොලිමට. නේද? තියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ ගල්කට හත වගේ අර සිනේරු මේ හිමාල පර්වත රාජා මේ ගල්කට හත වගේ කී ගුණයක් විශාලද කියලා ඇහුවා. අනේ භාග්‍යතුන් වහන්සේ මේ ගල්කට හැට වගේ මේ ලක්ෂ කෝටි ගුණයක්වත් විශාලයි කියලා අපිට උපමාවකින්වත් මේක ගණන් කරලා කියන්න බෑ කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණොත් මෙන්න මේ ගල්කට හත වගේ තමයි එයාට විඳින්න තියෙන ආත්මභාව හතේ තියෙන දුක. එච්චර සුළුයි. ඔව් එච්චර සුළුයි කිව්වා. එයා ප්‍රහාණය කරපු, එයා නැති කරපු, එයා නිදහස් වෙච්ච, එයා ආත්මිදිච්ච දුක මේ හිමාල පර්වතය වගේ කිව්වා. ඉච්චරකට ප්‍රේම. එතකොට දැන් කාලේ අපි සෝතාපන්න වීම කියලා විහිළුවට කිව්වොත් මේ මරන්න හදනවානේ. <laughs> මේ මේ එහෙම කියන්න පුළුවන්ද මේ මාර්ගඵල දෙනවා කියේ මේ මරණ කොටන මේ හදනවා. ඒ කියන්නේ මනුෂයාට වොමනාවදී මනුෂයාගේ හිතේ ආසාව නැති කරනවා. මනුෂයාට අත්‍යවශ්‍යදී මනුෂයාට ප්‍රතික්ෂේප කරවනවා. ඒක විහිළුවට ලක් කරවනවා. දැන් කවුද සෝතාපන්න වෙන්නේ නැත්තේ දැන් කවුද මාර්ගඵල ලබන්නේ දැන් හැමතැනම මාර්ගඵල දිනවනේ කිය කිය අපහාස කරනවා ගර්හණ පැවිද්දමයි මේක කරන්නේ එතකොට මේක බැලුවම තේරෙනවා මේ පැවිදි වෙහෙසෙන් ඉන්නේ මිත්‍යා දෘෂ්ටික පිරිසක් කියලා. ඇතැම්ම අය හැමෝම නෙමෙයි. එතකොට මේ ඒ දැන් අපිට අත්‍යවශ්‍ය දේ තමයි මේ ධර්මය. දැන් අපි ගත්තොත් දැන් මේ ලෝකේ අපි ඉපදිලා ඉන්නකන් එක එක ආත්ම භාවවල අපි කොයි විදිහට දැන් අපි අපි ගත්තොත් කාලිංග මාර්ග ආපු කාලේ දැන් උන අදත් අපිට අර ඊවෙන එක ප්‍රශ්නයක් ආවනේ මේ වගේ කාලිංග මාර්ග කාලේ කාලිංග මාර්ග කාලේ කාලිංග මාර්ග උතුරින් ඇවිල්ලා මේ සම්පූර්ණ කාලික මාර්ග කාලික මාර්ගයේ අර්බුදයේ මුල රාමායනය. ඒ කියන්නේ රාමායනි රාමායන කියන්නේ පොලිටිකල් ග්‍රන්ථයක්. ඒක මෙවම කරේ ලංකාවේ බුදුදහම ඉන්දියාවට ඒ කියලා බයට බ්‍රාහ්මණ ප්‍රබන්ධයක්. එතකොට කාලිංග වංශික බ්‍රාහ්මණයේ දකුණු ඉන්දියාවේ බ්‍රාහ්මණයෙක් සම්බන්ධ වෙලා තමයි මේ මේ රාමායනික වෙලා තමයි පිස්සු වෙట్లా ලංකාවට ඇවිල්ලා ලංකාව විනාශ කළේ. ඒ ඒ පාර සම්පූර්ණ මේ ලංකාව වාල්මීකි. ඔව් ඒ ඒ රාම ඒගොල්ලෝ ඒගොල්ලෝ කියලා ඉන්නාම ওই වාල්මීකි කියලා කියන්නේ කාස්ට් එකක්. ඔය ඇත්ත එක්කනේ නෙමෙයි. බ්‍රාහ්මින් කාස්ට් එකක්. ඒ බ්‍රාහ්මණ කුලයක්. ඒගොල්ලෝ එකතු වෙලා හදපු ප්‍රොජෙක්ට් එකක් තමයි රාමායන කියන්නේ. මම මේකෙන් හොඳ අධ්‍යයනයක් කළා. එතකොට මේගොල්ලෝ තමයි එතකොට මේ කාලිංග මාගල ඇවිල්ලා එක සිංහල බෞද්ධයෙක් අත් දෙකයි කකුල් දෙකයි හොඳින් තියෙන එක්කෙනෙක් ඉතුරු කරලා නැහැ. අත් අත් දෙක එක්ක හතක් කපලා. ඒකෝ කකුලක් කපලා. මේ මොකද එහෙම කළා මේ හොඳට ඉන්නවා කියලා. ඒ කියන්නේ එච්චරටම වෛර කළා මේ රාවණගේ පිරිසකගේ මේ දේශපාලන ග්‍රන්ථයක්. මේ මේ එහෙම මේ එහෙම කරගෙන ආවේ. දැන් මම කියන්න ලැස්තුනේ ඒක නෙමෙයි මේ. මේ පොලිටිකල් කතාවක් කියන්නේ නෙමෙයි. මේක තමයි සසරේ හැටි. එක එක අවස්ථාවල එක එක විදිහට අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. නොඒක ආකාරයේ කරදර කම්කටොළු වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි සුද්ධාන්තයටත් වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳා. ලන්දේසින්ද පෘතුගීසින්ටත් වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳා. නමුත් දුක් විඳින්න විඳින්න අපි ආශා කරන්නේ දුකේම උපදින්න නම්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යව කලාපී කියලා සූත්‍රයක්. යව කලාපීස් කියන සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. දැන් මේක දැක්කොත් දැන් අපි ගත්ත දයාවති අම්මගෙන් ඇහුවොත් කවුරු හරි ගිහිල්ලා ඔය අම්මා ලබන ආත්මේ කවුරු වෙනද කැමති? ආයි සමහරට අම්මා කියයි මම කැමති මේ ගමේම උපදින්න කියයි. මොකද එච්චරටම අපි අවිද්‍යාව කියන එකෙන් අපි අපි ඇත්ත ස්වභාවය වහලා තියෙන්නේ. යවකලාපී කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යව මිටි හයක් තියෙනවා. යව මිටි හයක් තියෙනවා. මේ හන්දියක මේ යව මිටි හය පණුසෙක් ඇවිල්ලා පොළු වලින් තලනවා. පොළු වලින් තලනකට තව හත් වෙනි යව මිටියක් තියෙනවා. මේකත් මේ නෑ මේ යවමිටියක් යවමිටි හයක් නෙමෙයි යවම එක එක යවමිටියක් තියෙන මට ඒක මතක නැතුණා උපමාව යවමිටියක් තියෙන පොළු හයක් අරගෙන ඇවිල්ලා මේ යවමිටිය තලනවා යව කියන්නේ අර හාල් වගේ වී වගේ જાතියක් ඒක එතකොට මේ පොළු හයකින් තලනවා තලනවා තලනවා පොළු හයෙන් තැලෙද්දි හත්වෙනි පුරුෂෙක් ඇවිල්ලා ලොකු පොල්ලකින් ආයේ මේ යව මිටිය තලනවා කියනවා මේ වගේ කියනවා මිනිස්සය ඉපදුනාට පස්සේ ඇසෙන් රූප ලබලා කනෙන් ශබ්ද ලැබලා නාසයෙන් ගඳ සුවඳ දිවෙන් රසය කයෙන් පහස හිතෙන් හිතලා අනන්ත අප්‍රමාණ දුක් පීඩා මනුස්සයා විඳ විඳ ඉන්නවා කියනවා. මේක හරියට යව මිටියකට පොළු පාරවල් හයක් වදිනවා වගේ කියනවා. යව මිටියකට පොළු පාරවල් හයක් වදිනවා වගේ තමයි කියනවා මේ මනුස්සයා මේ ජීවිතය ගත කරන විදිය. ඉතින් මෙහෙම මේ ජීවිතය ගත කරගෙන ඉඳලා අර හත්වෙනි පුරුෂයෙක් ඇවිල්ලා ආයේ ලොකු පොල්ලකින් දීලා දිනවා වගේ තමයි කියනවා. එයා ආයේ උපදින්න කැමතියි කියනවා. එතකොට බලන්න භාග්‍යවතුන් වහන්සේ අපිට මේ එන්නේ අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ රූප වේදනා සංඥා සංකාර ආයතනයන් දැන් මේක සමහර ඒවත් සමහර පුවත්පත්වල සමහර පොත්වල සමහර ග්‍රන්ථවල තියෙනවා ස්වාමීන් කියලා මේ දස දිසාවල් ආයතන එතකොට මේ ඔය ඔය සියලු දේම සම්බන්ධ කමකුත් මේ ඉරියව් ඔය සීල දෙම සම්බන්ධ වෙනවද ස්වාමීනි? ඉඳගෙන යෑම, හිටගෙන යෑම ඕවත් එකතු වෙනවද ස්වාමීනි? එකතු වෙනවා. ඒ කියන්නේ ඔක්කොම මේ හැම දෙයක් එක්කම අපේ තියෙන මේක ඇත්ත වශයෙන්ම ලොකු මේ දුක පිළිබඳ ලොකු network එකක් මේ අපේ ජීවිතය කියන්නේ. දුක පිළිබඳ ලොකු ජාලයක්. ඒ කියන්නේ මේ ජාලයේට පටවියාපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන රූප වේදනා සංඥා සංකාර විඥාන ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඊළඟට ඉරියව් මේ මේ හැම එකක්ම ලොකු ජාලාවක් ජාලයක් දැන් දස දිශාව කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ ඒක උනත් ඒක තුලත් ප්‍රාර්ථනාවක් ඇති වෙනවා නෑ මෙහෙම ඒක බුද්ධ දේශනා ඒක තියෙන්නේ සංස්කාර ගැන විස්තර කරලා තියෙන්නේ දිශාවලට නෙමෙයි අදිශාවලට දිශාවලට නෙමෙයි ඒක තියෙන්නේ එතකොට දැන් ඒ බුදුරජාන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මේකට අපි හසු වෙලා ඉන්නේ මේක මේකේ අපි සැපයක් බලාගෙන ඉන්නවනේ. මේ සැපේ බලාගෙන ඉන්නවනේ අපිට මේ අද ලැබිච්ච නැති සැපේ අපිට හෙට ලැබෙයි කියේ බලාගෙන ඉන්නවනේ. මේක නිසා තමයි දැන් ඒ දැන් අපි ගත්තොත් සැප විඳීමේ අපේක්ෂාවක් මිනිස්සයාට තියෙනවනේ. දැන් සැප විඳීමේ අපේක්ෂාව මිනිස්සයාට අපි ඒක සාමාන්‍ය මිනිසෙකුගේ හැඟීමක්. දැන් අපි ගත්තොත් බුදුරජාන් වහන්සේ කාලේ අද පව අපි විමුක්තියක් හොයනවනම් අපි ධර්ම මාර්ගයක් හොයනවනම් මේ සැප විඳීමේ ආසාවනේ තියෙන්නේ. දුකෙන් නිදහස් වීමේ ආසාවක් නේ. හ්ම්. ඒතර දුකෙන් නිදහස් වෙනවා කියන්නේ සැපයට කැමැති කමනේ. එතකොට දැන් දැන් මේ ලෝකේ 100 කරගෙන 100 දෙනෙක් කරගෙන 100 දෙනාකින් ඇහුවොත් ඔබ කැමති සැපටද දුකටද කියලා කිසි ආගම් ભેදයකින් තොරව සියලුම අපි ආගම ගැන කල්පනා කරන්නේ නැතුව ඔක්කොම එකතු කරලා ජාතින් ගැන කල්පනා කරන්නේ නැතුව ආගම් ගැන කතා කරන්නේ නැතුව භාෂා ගැන කතා කරන්නේ නැතුව අපි ගත්තොත් භාෂා ගොඩක් කතා කරන විශ්වාස ගොඩක් තියෙන ඊළඟට ජාතීන් ගොඩක් එකතු කරලා අපි ඒගොල්ලොත් එක්ක කතා කරනවා ඕගොල්ලෝ කැමති සැපටද දුකටද කියලා. ඇහුවොත් ඒ සියලු දෙනා කියන්නේ අපි සැපයට කැමතියි කියලා. අපි දුකට අකමැතියි කියලා. ඒතර හැඟීම් වශයෙන් බොහොම සමානත්වයක් මේකේ තියෙනවා. හැබැයි මේ දුකට අකමැති සැපයට කැමති වුණාට ඒගොල්ලන්ට තෝරගැනීමේදී ඒක අන්න අර්බුදයකටපත් වෙනවා. ඒ මේක තෝරලා දෙන්න කෙනෙක් නැති නිසා. එහි ඒකම තමයි සමහර තැන්වල කියනවා තමන් සීලයේම ඉඳලා හරියන්නේ නැහැ. සමාධියෙම ඉඳලත් හරියන්නේ නැහැ. සම්මා දිට්ඨිය එන්න ඕනේ කියලා. එව්. ඒක හරි. නැත්තම් ප්‍රාර්ථනා දැන් මෙහෙමයි දැන් බුදුරජාන් වහන්සේගේ දවස ඒක වුණා. දවසක් භාග්‍යතුන් වහන්සේ අස්තිනිප වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා අරුව භාග්‍යතුන් වහන්සේ අහුව මේ භික්ෂුව මේ මොකක් හරි පසුතැවෙන්න කාරණාවක් තියෙනවා නේ භාග්‍යතුන් වහන්සේ මට මෙහෙම ඉස්සර සමාධිය තිබුණා දැන් මේ සමාධිය මට දැන් නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දන මහා භික්ෂුව ඕක අතාරින්නේ මේ ධර්මයේ තියෙන සමාධි සාර කොට නෙමෙයි කිව්වා. එතන පොඩ කිර වෙන ගතියක් තියෙනවා සමහර අය කියන ඉතින් අපි ඔව් නෑ දැන් ඒකට නෑ ඒකට හේතුව තමයි මම දැන් බුද්ධ දේශනා බලුවම පේනවා සම්මා දිට්ඨිය ඕන ඕනේ. සම්මා දිට්ඨියෙන් තොරව අපිට මේක යන්න බෑ. දැන් අපි ගත්තොත් දැන් අපි සම්මා දිට්ඨියකින් තොර කෙනෙක් සීලයට එනවා කියමු. දැන් සී දැන් එයාට ඕනේ සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ කියලා හිතනවා කියමු. එතන සීලෙට එනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? සීලබ්බත පරමාසතියයි. ඒක තමයි වෙන්නේ. ඒක වෙන්නේ. සීලේ දෘෂ්ටියක් වශයෙන් ගනි. අරගෙන තමාව හුවා දක්ව ගනි. අනුන්ව හෙලා දකයි. හෙලා දකි. ඊට පස්සේ සීලේ. ඊට පස්සේ ඊට පස්සේ ඒ සීලෙම නිසා යා බිඳුවයි. ඒ කියන්නේ දැන් සීලේ සීලෙම එක එක විදිහට යා ග්‍රහණය කරගෙන ඊට පස්සේ ආ සීලයෙන්ම විසඳුම සිල්වත් කියන කතාව කතාවෙම ඒකත් අරගෙන සීලයෙන්ම විසඳුම හොයයි සීලෙම විසඳුම හොයන්න බෑ තව කෙනෙක් ඉන්න පුළුවන් සමාධියක් ඇති කරගනි සමාධිය ඕනේ සමාධිය ඕනේ සමාධිය ඕනෙම කිය කිය කියයි සමාධියම විසඳුම හොයයි විසඳුම කරන්න හම්බෙන්නේ නැහැ නමුත් මේකේ විසඳුම තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ප්‍රඥාවටයි එන්න ඕනේ ප්‍රඥාවත් එක්කම විසඳුම තියෙන. ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ මාගේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්තයා සඳහාය. මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාව නැති කෙනාට නොවේ. බුදුරජාණන් දේශනා පඤ්ඤාවන්තස් අයන් ධම්මෝ. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ දුෂ්ප්‍රාච්‍ය කෙනාට නෙමෙයි. ප්‍රඥාවන්ත කෙනාට. මොකද එතකොට මේ හැබැයි මේ මේකදී අපිට තේරෙන දැන් අපි උනත් ගොඩාක් මේ කරුණුකාරණා මේ විග්‍රහ කරලා දෙන්නේ පුළුවන් තරම් අපේ ඉලක්ක හැරී තියාගන්න කියලා මේ ජීවිතේදී එක්ක මේ බුද්ධ ශාසනයේදී සෝවාන් වෙන්න ඕනේ කියලා. මොකද හැබැයි තව එකක් අපි මේ අහන ශ්‍රාවක පින්වත්තුන් කල්පනාකාරී විය යුතුයි. මේ මාර්ගඵල කාටවත් දෙන්න බෑ. දැන් දැන් දැන් මහත්යට බෑ මට මාර්ගඵල දෙන්න. මට බෑ මහත්යට මාර්ගඵල දෙන්න. දැන් අපි කියමු දැන් දැන් මහත්ය මෙහෙ ඉන්න දැන් මහත්ය භාවනා කරනවා. දැන් මොකක්ද මහත්ය කරන භාවනාව? හා දැන් මේකද කරන්නේ? ආ දැන් තව මේක කරන්න. ආ දැන් ඊළඟට ඊළඟට මහත්ය ඊළඟ ස්ටෙප් එකේ මොකක්ද කරු භාවනාව? දැන් එන මහත්ය ඔය කියන මහත්ය සුවාන් දැන් කියලා එහෙම මට දෙන්න බෑ. එතකොට මෙහෙම ඊට පස්සේ මහත්යක ඔලුවට යන්නේ මොකද්ද? ආ ඥානන් ස්වාමීන් වහන්සේ මං සෝවාන් කියලා කිව්වා. එහෙනම් දැන් මං සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නේ නැති. ඒක එහෙම වෙන්න බෑ. ඒකෙන් කාටවත් තවත් කෙනෙකුට මාර්ගඵල දෙන්න බෑ. අපි ඒක හොඳටම තේරුම් ගත යුතුයි. දැන් මේක නිසා දැන් සමාජයේ තියෙන ලොකු අර්බුදයක් තමයි සමහර අය කැමති තමන්ගේ භාවනා අත්දැකීම තව කෙනෙකුට කියන්න. අපි කියත්තොත් ඒක ගුරුවරයෙකුට. දැන් මගේ ළඟට එනවා සමහර අය. ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මෙහෙම දැන් භාවනා කරගෙන යනවා. ඔබ වහන්සේට හිතෙනට දැන් මම මම මොනවාගේ තත්ත්වකදී මම මට කියන්න බෑ ඒක. මට තේරෙන්නේ නෑ ඒක කියනවා. අපිට දන්නේ බුදුරජාන් වහන්සේ මෙසේ වදාළසේක කියලා කියන්න ඒ පොඩ්ඩ විතරයි. මොකද අරක දැනගන්න නම් එක්ක අපිට තියෙන්න ඕනේ චේතෝපරිය ඥානයක්. ඒ කියන්නේ අනුන්ගේ සිද්ධානා නුවණක් තියෙන්න ඕන. සිද්ධානා නුවණටත් බෑ. ඒ ඒ නුවණට කරන්නත් බෑ. මේක කරන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේට විතරයි. එන ඒකට විශේෂ ඥාන දෙකක්. ඥාන දෙකක් තියෙනවා. බුද්ධ වැස කියන්නේ ඥාන දෙකට. ඒ තමයි ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානයත් ආසයානුස ඥානයත්. ඔය ඔය ඥාන දෙකෙන් විතරයි ඕක මේ විග්‍රහ කරලා බලලා තෝරන්න පුළුවන්කම තියෙන්නේ. එකම එක එක සිද්ධියක් තියෙනවා ලකුණ්ඩ බද්දිය ස්වාමින් වහන්සේට භාවනාව ඉගැන්වුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනාව සතර සතිපට්ඨානය උගන්වලා දැන් උන්වහන්සේ මේක පුරුදු කරගෙන ගිහලා උන්වහන්සේ ආරහතයටපත් වුණා. ආරහතයටපත් වුණත් බුදුරජා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අඬ ගහන අඬ ගහ ආයෙ උපදෙස් දෙනවා. අඬ ගහ අඬ ගහ ආයෙ උපදෙස් දෙනවා. කවුද මේ උපදෙස් දෙන්නේ? ප්‍රඥාවෙන් අග්‍ර ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේක දැක්ක බුදුරජාණන් වහන්සේ. දැකලා බුදුරජාණන් වහන්සේ උදානයක් පහල කළා. දැන් මේ මේ මේ කලයුත්ත කරලා ඉවරයි. දැන් ආයෙ මුකුත් කරන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ එතකොට ඒ කොටස දැක්කේ නැහැ. එතකොට ඒක දකින්නේ ශාස්ත්‍රුණාසි විතරයි. ඉතින් ඒ නිසා මේ අතීතේ තවත් කෙනෙක් තවත් කෙනෙකුට මාර්ගඵල දුන්නේ නැහැ. වර්තමානයේ තවත් කෙනෙක් තවත් කෙනෙකුට මාර්ගඵල දෙන්න බෑ. අනාගතෙත් බෑ. ඒක ධර්මයේ විසින් තමා පිළිසරණ කරගෙන කරන්නේ. ඒකේ පොඩි ඒ ධර්මයේ තුලින් පොඩි මොකක්ද ඒකට කියන්නේ පොඩි සමාවක් තියෙනවා. කොහොමද සමාව? ධර්ම මාර්ගේ යන කෙනෙකුට දැන් ධර්ම මාර්ගේ යන කෙනෙකුට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේක දියුණුවක් ලබා ගන්න ඕනේ කියලා. එතකොට මේ පිළිබඳ සාමාන්‍යයෙන් තමන්ගේ චිත්ත විග්‍රහය දන්නේ තමන්නේ. එතකොට දැන් මෙයා මුලා වෙලා රැවටීමකටපත් වෙලා තමන් පිළිබඳ විග්‍රහයක් දෙන්න පුළුවන් එදෙන ඉඩ තියෙනවා. මම දැන් සෝවාන් වෙච්ච කෙනෙක්. මම දැන් සකදාගාමී වෙච්ච කෙනෙක්. මම දැන් අනාගාමී කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් එහෙම කිව්වා කියලා එයාට ඒකෙන් එයා පරාජිකා වෙන්නේ නැහැ. මොකද හේතුව ඒකට කියන අදිමාන්‍ය කියලා. අදිමාන්‍ය යමක් කිව්වා කියලා එයාට මොකුත් වෙන්නේ නැහැ. එයාට ආපත්‍යක් නැහැ. දැන් බුදුරජාණන්සේ ඒක නිදහස් කළේ මොකද එහෙම කෙනෙකුට එහෙම වෙන්න පුළුවන් නිසා. දැන් සම කෙනෙක් කියන්නේ බණ භාවනා කරලා අපික මෙයාට මොකද සමාධිය. අන්තිම අන්තිම තලේ තමයි ඒක නැති වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? නෑ නෑ. සෝතාපන්න නෑ. සෝතාපන්න සෝතාපන්න වුණාට පස්සේ හරියනවා කියනකොට. නෑ නෑ සෝතාපන්න සෝතාපන්න වුණාට පස්සේ වුණත් අදිමාන එන්න පුළුවන්. අදිමාන එන්න පුළුවන්. අදිමාන එන්න පුළුවන්. ඉතුරු මාර්ගඵලවලට අදුමාන ඉන්න පුළුවන් මාන්නි සම්පූර්ණ නැති ඉන්න අරහතේදී අරහත් වෙන්නේ අරහතේදී නැති වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් සමහර අය දැන් අපිත් එක්කත් ඇවිල්ලා කියනවා දැන් සමහර උපාසකමලත් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම දැන් සූවම් ඵලයට පත් වෙලා ඉන්නේ කියලා මට කියලා තියෙනවා. මම එතකොට කියනවා අම්මා එහෙම කියන්න එපා. මම කියලා තියෙනවා අම්මා ඇත්තටම සූවම් ඵලයට පත් වෙලා නම් අම්මට අම්මා ඔක නොකිව්වත් කිව්වත් කිව්වේ නැතත් ඔක තියෙනවනේ. මමත්වයකුත් නැහැ නේද? ඔව්. ඒතකොට මේක කාටවත් කිව්වා කියලා පළකුත් නැහැ නේ. දැන් අපි කිව්ව මගේ ළඟට වෙලා කෙනෙක් කියනවා කිව්ව මම සුවාම්පලයටපත් වුණා කියලා. ඒක මම ඒක එහෙම කිව්ව කියලා මට ඒක බලන්න ක්‍රමයකුත් නැහැ. දකින්න ක්‍රමයකුත් නැහැ. ඉතින් මට තියෙන එක පිළිගන්න ඕනේ එක ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඉතින් මම පිළිගැනීමත් ප්‍රතික්ෂේප කරනවා කියන දෙකම කරනවට වඩා හොඳයි. යව දැනුවත් කරන එක. මම කියන්නේ ඒක කියන්න එපා. මොකද බැරි වෙලාවත් දැන් මේක කාලයක් ගියාට පස්සේ Tamanටම තීරුණු Tamanට එහෙම එකක් නැහැ කියලා Tamanට ලැජ්ජාවක් ඇති වෙයි. ඊළඟට දැන් සෝතාපන්න වෙලා කියලා යා පිටට කියාගෙන යනකොට ඊට පස්සේ යා සෝවාන් වෙච්ච කෙනෙකුගේ අංග ලක්ෂණ යාගෙන් ප්‍රකට වෙන්නේ නැති වුනාම මිනිස්සු ධර්මයට අපහාස කරන්න පුළුවන්. ඒ අකුසල සිද්ධ වෙන්න පුළුවන්. ඒක කල්පනා කළා ඒක නිස්සබ්ද වෙන්න ඕනේ. හොඳම විසඳුම තමයි ඒක. අනිත් එක සාමාන්‍යයෙන් කතා කරනකොට ඥානයකට යන්න පුළුවන් නම් මේක පේනවා නම් රූප නාම රූප පේනවා නම් මෙවැනි දේවල් කැඩි කැඩි බිඳී බිඳී ඕක යන්න පුළුවන් සතර මහා භූතයන්ට එවැනි තත්වයකට ආපු කෙනෙකුට නම් ඉතින් යම් කිසි නෑ එහෙම එහෙම වුණත් ඒ මම කියන්නේ එහෙම වුණත් ඒක එයාගේ පුද්ගලික එකක් බවට විතරේපත් වෙනවා ඒ දැන් අපිට වෙන කෙනෙකුට ඕනේ ඒක අවශ්‍ය නෑ දැන් අපි ධ්‍යානයක් වුණත් එහෙම දැන් අපි ගත්තොත් ආ ඔයා සමාධිය පොඩ්ඩක් දිනු කරගෙන ඉන්න ඔයා මම පළවෙනි ධ්‍යානට දාලා දෙන්න දෙවෙනි ධ්‍යානට දාලා දෙන්න කියලා අපි කියනවා කියමු දැන් අපි සමහර අවස්ථාවල් තියෙන්න පුළුවන් දැන් අපේ මනසේ ප්‍රකට වෙන අවස්ථා තියෙනවා ඉද්ධිපාද ඉදිරිපත් ඡන්ද චිත්ත විරිය විමර්ශාවල මේ ඉදිරිපාද මතුවලාට පස්සේ සමහර හිත ඒකට නැඹුරු වෙලා වැඩ කරනවා. ඒ කියන්නේ සමහර විට දැන් හිත ඉක්මනට සමාධිමත් වෙනවා. ඒතර අපි ඒකට කිව්වොත් එීම ධානය වලට අදිස්ථාන කරන්න කියලා පටපට ගාලා ධානය ටිකක් වැඩෙන්න ඉඩ තියෙනවා. ධානය වගේ තේරෙන්න ඉඩ තියෙනවා. ධානය නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? මෙයා සමහර විට මුලාටපත් වෙනවා මේක ධානයක් කියලා. මොකද හිත විසින් මේක මවලා දෙන්න පුළුවන්. Hmm. එතකොට මේ වගේ දේවල් වලදී ආ රැවටෙනවට වඩා හොඳයි ඉවසගෙන ඒ පොඩ්ඩක් හරි සමාධියක් කරන එක පුරුදු කරගෙන යන එක. දැන් අන්න ඒකටම සරලන එකක් ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්ත රූප රූප වේදනා සංඥා සංකාර. <clears throat> ඔය අනිමිත්ත අපි ප්‍රාර්ථනා නැති කර ගැනීම ශුන්්‍යත් ශුන්්‍යත්වතාවය මේ සියලු දේම අපි ගත්තත් ඔය හතරට වෙන් කළා. එතකොට විඥානය කොහොමද පිටවා ගන්නේ? මේ පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේක අර මධ්‍යම ප්‍රතිපදාව අනුව කියලා. දැන් මම හිතන්නත් එන්න හදන්නේ මේක මැද තියලා දෙපැත්ත ආයතනය අනාගත වර්තමාන කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විඥානය ගැන පෙන්වා දෙන්නේ කොහොමද? විඥාණයට මුන්නහන්සේ දේශනා කළා තියෙන්නේ අහන භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් මේ විඥානය කුමක් කළ යුතුද? විඥානය අවබෝධ කළ යුතුයි කියනවා. ප්‍රඥාවට කුමක් කළ යුතුද? ප්‍රඥාව වැඩි යුතුයි කියනවා. එතකොට විඥානය අයිති වෙන්නේ දුකට. ඒ කියන්නේ රූප සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ. ඒ රූපස්කන්ධයයි දුකට, වේදනා උපාදානස්කන්ධයයි දුකට, සංඥා උපාදානස්කන්ධයයි දුකට, සංස්කාර උපාදානස්කන්ධයයි දුකට, විඥාන උපාදානස්කන්ධයයි දුකට. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි යම් තැනක ඇසේ උපත ඇද්ද, කනෙහි, නාසයේ, දිවේ, කයේ, මනසේ ඒ කියන්නේ සිතේ උපත ඇද්ද? ඒ දුකේ දුකේ උපතයි කියලා. එතකොට මේ දුකට අයිති දේවල් මේවා. ඒ නිසා මේ දුකට අයිති දේ දේ නිදහස් වෙන්න නම් ඒ හේතු වෙනසන්න තියෙන්නේ. ඒ කියන්නේ විඥාණයෙන් අපිට විඥාණයෙන් බැහැර වෙන්න බෑ. විඥාණයෙන් හැංගෙන්න බෑ. විඥාණයෙන් මග අරින්න බෑ. බුද්ධ දේශනාව තියෙන අර අපි ගත්තොත් තියෙනවා මේ තේ උභන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තානලිපති මේ අන්ත දෙක දැනගෙන මැද පිහිටන් නැතු ඉන්නවා කියලා. මැද පිහිටන් නැතු ඉන්නවා කියලා එතන කියන්නේ දැන් එක තැනක විස්තර කරන භාග්‍යතුන් වහන්සේ අන්ත දෙක තමයි අසකනනාසී දිවේකා මනස ඒකාන්තයක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ඒකාන්තයක් මැද විඥානය කියලා. එතකොට මේ විඥාණයට නොපිහිටා ඉන්න නම් අරහත් ඵලයටපත් වෙන්න ඕනේ. එතෙක් බෑ ඒක කරන්න. ඉතින් ලෝක කිසි කෙනෙකුට බෑ. ඒක බෑ කරන්න. ඒකවල අරක අනාගත අනිතක වර්තමාන කරලා මෙතන විඥානයේ මැද පිහිටවගන්න කියන එක. ඒක මටත් පොඩ්ඩක් ඕනේ. ඒක ලෝකේ කිසි කෙනෙකුට කරන්න බෑ. විඥානි නොපිටයි. විඥානි නොපිටයි ඉන්නවා කියලා අසඤ්ඤ නම් වඩයි. අසඤ්ඤ කියන මොකක්ද දැන් සාමාන්‍ය මානසික ස්වභාවය තමයි දැන් සමහර යෝගින්ට ඒක වෙලා තියෙනවා. දැන් භාවනා කරගෙන යනකොට ඒ යාට තමන් ඉන්න තැන තමන් නොදෙනිය යනවා. එතකොට මෙයාට මේ මෙයා මෙයා තව කෙනෙකුට මෙයා මේක කියන්න හදනකොට එයා කිව්වොත් එමු දැන් ඔයා මේ ඵලයටපත් වෙලා ඉන්නේ කියලා ඒක මෙයා ග්‍රහණය කරගන්නවා. ඊරසි මෙයා මේක පුරුදු කරනවා දිගටම මේක වෙන්න කියලා. එතකොට මෙයා හිතනවා මේ මේ Tamanට මේ නොදෙන යන අවස්ථාව මේ නිවන කියලා. මේ වගේ රැවටෙන අවස්ථාවල් හරියට තියෙනවා චතුරාර්ය සත්‍ය විග්‍රහ කරගත්තේ නැති තාක්ක. මොකද චතුරාර්ය සත්‍ය තුල රූප වේදනා සංඥා සංකාර විඥානම ආйти දුක්ඛාර්ය සත්‍යයට. අවිද්‍යාව තෘෂ්ණා ආйти සමුදයට. තෘෂ්ණා නිරෝධය ආйти නිරෝධ සත්‍යයට. ඊළඟට මාර්ගයයි ති ආර්ය ශ්‍රාංගික මාර්ගයයි ති මාර්ග සත්‍යයට. මේක විග්‍රහ කරනකම් වෙන මොනවා විග්‍රහයකට ගියත් අවුලක් මිසක් විසඳුමක් නෙමෙයි. දැන් මෙයා ඕකෙම එකක් තියෙනවා සවන දැන් ස්පර්ශයට ගත ස්පර්ශය ඊට පස්සේ අනිත් කොනේ ස්පර්ශ සමුදය කියලා. ස්පර්ශයෙන් තමයි හැටගන්නේ ආසාව කියන එක. මැද තමයි ස්පර්ශ නිරෝධි. හරි. ඒ ස්පර්ශ නිරෝධි කියලා කියන්නේ තරහත් ඵලයට. අරහත් ඵලෙන්තරෝ ස්පර්ශ නිරෝධයක් නැහැ. මොකද හේතුව දැන් දැන් අරහත් ඵලය තුල මුළු පටිච්ච සමුප්පාදෙම නිරුද්ධයිනේ. පටිච්ච සමුප්පාදෙම නිරුද්ධයි. එතකොට ඒ නිසා මේ පටිච්ච සමුප්පාදේ එතන අරහත් ඵලය තුල තියෙන පටිච්ච සමුප්පාද නිරෝධයයි. පටිච්ච සමුප්පාදේ නෙමෙයි. අර වත්ත විවත්ත ඒ ආකාරයෙන් පටිච්ච සමුප්පාදේ නිරෝධය තියෙන්නේ. එතකොට දැන් ඒකනේ දැන් ඒ එතනට එන්න නම් එයාට මාර්ගේ වැඩෙන්න ඕනේ. මාර්ගේ වැඩෙන්න ඕනේ. දැන් පුද්ගලයෙක් කරනව නෙමෙයිනේ. මාර්ග වැඩෙනවා. දැන් අපි ගත්තොත් දැන් අපේ ජීවිත තුළ අපි පුද්ගල දෘෂ්ටියෙන් බලාගෙන අපි හිටියට මේ ක්‍රියාවකින් අපේ ජීවිතේ වෙනස් වෙන්නේ. අපි මේ දැන් අපි පුද්ගල කෝණයෙන් අපි බැලුවට ක්‍රියාවකින් තමයි අපි වෙනස් වෙන්නේ. අපි යම්කිසි කෙනෙක් දෙයක් හොරෙන් ගත්තොත් ඒ ක්‍රියාවෙන් අපි හොරෙක් වෙන්නේ. එතකොට යම්කිසි දෙයකින් අපි ඒක නොකළොත් ඒ නොකිරීමෙන් අපි හොඳ කෙනෙක් වෙන්නේ. එතකොට මේ ක්‍රියාවකින් තමයි හැමදේම තියෙන්නේ. එතකොට විපාක තියෙන ක්‍රියාවක් මත. ඔර නැතුව මේ මම හොඳයි ඔබ නරකයි නැත්නම් ඔබ නරකයි මම හොඳයි කිව්වට කවදාවත් එහෙම හොඳ නරක ගැන අපි කතා බහ කරලා අසවලා නරකයි අසවලා හොඳයි කියලා හොඳ නරක ගැන අපි මේ නාම මාත්‍රික විග්‍රහයක් කළාට ඒක ප්‍රායෝගික වටිනාකමක් නෑ ඒක හිස් දෙයක්. ක්‍රියාවෙන් තමයි ඔක්කොම තියෙන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියලා තියෙන සියලුම දේවල් අයිති ක්‍රියාවකට. දැන් දැන් අපි ගත්තොත් මේ සම්මා දිට්ඨිය සම්මා සංකල්ප දෙක දැක්කොත් ප්‍රඥා යෝනිසෝ මනසිකාරය තුළ ඇති කරගන්න ක්‍රියාපටිපාටියක්. සම්මා වාචා සම්මා කම්මත සම්මා ජීවගතත් ක්‍රියාවක්. ක්‍රියාවක්. සම්මා වායාම සම්මා සම්මා සමාධිගත ඒ ක්‍රියාවයි. එතකොට මේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මාර්ගය තියෙනෙත් ඔබ ළඟමයි. දුක තියෙනෙත් ඔබ ළඟමයි. දුක හටගෙනල තියෙනෙත් ඔබ ළඟමයි. දුක මාර්ගය තියෙනෙත් ඔබ ළඟමයි. දුකේ නිදාසීමක් තියෙන ඔබ ළඟ කියන්නේ ඒකයි. මේක ප්‍රාර්ථනාවකින් කරන්න බෑ. ප්‍රාර්ථනාවකින් මොකුත් බෑ. දැන් සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් ප්‍රාර්ථනාකින් අපි බෑ කිව්වම තව කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට කොහොමද එහෙනම් මේ භාග්‍යතුන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන මේ ගමන ආවේ? දැන් භාග්‍යතුන් වහන්සේ පාරමී ධර්ම පුරාගෙන ආපු ගමන ඒ එකක්වත් ප්‍රාර්ථනාවකින් කළා නැහැ. ඔක්කොම කළා තියෙන ක්‍රියාවකින් තමයි. ඊළඟට හැම එකකම කළා තියෙන්නේ මට බුදු බව ලබන්න මෙහෙම වෙන්න කියලා නෙමෙයි. දැන් අපි අබුද්ධෝත්පාද කාලවලදී නම් විමුක්තිය හොයාගෙන උන්වහන්සේ දාන ආදී පාරමිතා ධර්ම පුරවදිනවා. බුද්ධෝත්පාද කාලවලදී උන්වහන්සේ කළ උන්වහන්සේලා කළා තියෙන බුද්ධ ඒ බුද්ධ ශාසනය බබලෝපීක. ඒ බුද්ධ ශාසනය බබලුවාට පස්සේ මිනිස්සු සුගතිගාමී වෙනවා යහපත් මාර්ගය දෙනවා. හොඳම උදාහරණය තමයි ලක්කන සූත්‍රය. දීඝනිකාය. ඒක තියෙනවා මේ මහා පුරුෂ ලක්ෂණ 32ම ලැබිලා තියෙන්නේ එක එක ක්‍රියාවකට අනුරූපව. උන්වහන්සේ බයෙන් අනුස්ථායව නිදහස් කිරීම නිසා ඒක මහා පුරුෂ ලක්ෂණයක් ලැබිලා. උන්වහන්සේ සත්‍ය වචනේ කතා කිරීම නිසා තව මහා පුරුෂ ලක්ෂණ ලැබිලා. මහා පුරුෂ ලක්ෂණ 32ම ලැබිලා තියෙන්නේ උන්වහන්සේගේ ක්‍රියාවක ඵලයක් හැටියට. එතකොට හරි පැහැදිලි මේක කිසිම දවසක ප්‍රාර්ථනාවකින් කරන්න බැරි බව. දැන් ප්‍රාර්ථනාවකින් අපිට සුගතියන්නත් බෑනේ. දැන් ප්‍රාර්ථනාවකින් අපිට මෙතෙක් සඵල වෙනවා නම් මේ දක්වා අපේ ජීවිතය ගතත් ප්‍රාර්ථනා කෙතෙක්ද? මොනතර දැන් දේවාලයක් කෝවිලක් බෝධියක් ගාන මේ ප්‍රාර්ථනා ගොඩවල තියෙන්නේ. දැන් බුද්ධ ගයාවට ගියාට පස්සේ ගොඩක් අය බුදුන් වඳින්න යන්නේ නැහනේ. දැන් මම අපි දැක්ක තියෙනවා මේ ඉඩම් විකුණලා දෙන්න කියලා බෝඩ් වල ගහලා මේ බෝධිය ඉල්ලලා මේ අර කනවල ඉල්ලලා තියෙන ඉඩම් විකුණන්න බෝධියට පවරලා. ඊළඟ කසාද දරුවන්ගේ කසාදේ සාර්ථක කර දෙන්න පවරලා. ඒ මොකද හේතුව බෝධිය තේරෙන්නේ නැහැ. බෝධිය කියන්නේ මොකද්ද කියලා. බෝධි වුච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධිය යනු චතුරාර්ය සත්‍ය මාර්ග ඥාණයට නමකි. ඒකවත් බෝධි බෝධිආංග කියනවා වගේ. ඔව්. එතකොට ඒ නිසා <coughs> ඒ ඒ අසතු වෘක්ෂයේ පූජනීය බවට පත් උනේ භාගතුන් වහන්සේගේ සම්බෝධියට සෙවන සැලසූ නිසා. එතකොට භාගතුන් වහන්සේගේ සම්බෝධිය සිහි කරගෙනයි බෝධිය වඳින්න තියෙන්නේ. එතකොට එතකොට එතන තමයි ඒ වගේම බෝධි ආංග තියෙනවා කොහොමද යන්නේ කියන එක. දැන් පින උපදවා ගන්නනේ. දැන් මේ පින උපදවා ගන්නත් යාට අවස්ථාවක් නැන්නේ. අයියා දෘෂ්ටික හිරලා ඉන්නේ. ඒකක්ද? ඉතින් මේ නිසා අපිට තියෙන ලොකුම පිළිසරණ තමයි ගෞතම බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ මේ මාර්ගඵල පිළිබඳව හැඟීමක්වත් අපේ හිතේ පහළ වෙන්නේ නැත්තම් මං හිතන ලෝකේ අවාසනාවන්ත පිරිසක්. අනිත් අය කොහොමද අවාසනාවන්ත වෙ කියලා නේ අපිට තේරෙන්නේ. මොකද අනිත්‍යයට මේ අවස්ථාව නැහැනේ. ඉතින් අපිට මේ ධර්මයේ තේරුම් ගන්න අවබෝධ කරගන්න අවස්ථාව තියෙන වෙලාවේ අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ කියන අදහස හිතට આવොත් ඒ අදහසත් එක්ක යන්නේ දැන් අපි අපි ගත්තොත් දැන් සමහර අය දැන් ඉන්නවා වෛද්‍ය ක්ෂේත්‍රේ නැත්නම් නීති ක්ෂේත්‍රේ නැත්නම් දේශපාලන ක්ෂේත්‍රේ අපි කියන විහිළුම තැනක ඉන්නවා. ඒක කලා ක්ෂේත්‍රේ ඉන්නවා. ඉතින් යාගෙන් අහනවා කොහොමද මේ ඔයා මෙතනට ආවේ කියලා යාගෙන් අපි කිව්වා කවුරු හරි ඉන්ටර්විව් එකක් අහනවා. ආහට යා කියන මෙහෙමයි මම ඉස්සර මෙහෙම මගේ හිතේ අදහසක් ඇති වුණා. මේ අදහස ඉෂ්ට කරගන්න මම මේ විදිහට මහන්සි වුණා මෙහෙම කැප වුණා මම මේ නිකන් සන්තෝෂයෙන් මේ මල් යහනාවක ආවා නෙමෙයි යා කියනවා යාගේ විස්තරේ මම බොහොම මේ කරදර කම්කටොළු මැද්දේ තමයි මම මේක ආවේ එහෙනම් යාට උදව් වෙලා තියෙනවා එයාගේ හිතේ ඇතිවෙච්ච නොසැලෙන අදිෂ්ඨානය ඒක ප්‍රාර්ථනාවක් නෙමෙයි ඒක අදිෂ්ඨානයක් ඒ අදිෂ්ඨානේ තමයි යාව ඒ කාගෙන ඒකට ගියේ. ඒ වගේ අපේ ජීවිත තුළ මේ අනේ මට මේක වේවා මේක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් දැන් අපි ගත්තොත් දැන් ප්‍රාර්ථනාවල් හැටියට සාමාන්‍ය ලෝකයා ගත්තොත් එහෙම ගොඩාක් ප්‍රාර්ථනා කරලා තියෙන්නේ මේ ලෝකෙට අයිති දේවල්ම. අනේ මට හොඳ ගියක් ලැබෙනවා නම්. ලස්සන පවුලක් දැක්කොත් අනේ මේ විදිහට මට අනාගතේවත් ලැබුණොත් අනේ මට මේ ආත්මේ මේ ලැබිලා තියෙන ළමයි මේ හරි නෑ න ะ මට ලබන ආත්මේ මීට වඩා ලස්සන ළමයි ලැබෙන්න ඕනේ මට මීට වඩා ලස්සන බිරිඳක් ලැබෙන්න ඕනේ මීට වඩා ලස්සන ස්වාමියෙක් ලැබෙන්න ඕනේ මම නළුවෙක් වගේ නැත්තම් නිලියෙක් වගේ ලස්සන වෙන්න ඕනේ ගායක ගායිකාවක් වගේ මිහිරි හඬක් ඉන්න ඕනේ මේවනේ ප්‍රාර්ථනා ගොඩේ තියෙන්නේ <laughs> ඔක්කොම ආතනයන් සම්බන්ධව ඔව් ඒ ඇසකරන ආසී දිවකය මනසට සම්බන්ධ දේවල් ඔක්කොම තියෙන්නේ. මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව එන්නෙම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හරහා. එතකොට ස්වාමීන් වහන්සේ උත්තන්ටමද වැඩෙන්නේ අත්තිසා නත්ති කියන කතාවත් එතන ඇතත් තියනවද නැද්ද කියන එකෙත් මේ එමෙමයි දැන් ඇත නැත කියන එක ගැන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙන්නේ මෙහෙමයි. උන්වහන්සේගේ ධර්මයේ විස්තර වෙන්නේ ඒක දෘෂ්ටි දෙකක් හැටියට සමහර අයට ඇති වෙනවා කියලා මේ ශාස්වත උච්ඡේද කියන දෘෂ්ටි දෙක. එයා ඒ දෙක ශාස්වත උච්ඡේදවාදයේද කියන්නේ. ඔව්. ඒ ශාස්වතවාදය කියලා කියන්නේ මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් තිබේ කියන දෘෂ්ටිය. උච්ඡේද දෘෂ්ටිය කියලා කියන්නේ මරණින් මත්තේ කිසිවක් නැත කියන දෘෂ්ටිය. මේ ශාස්ත්‍රවාදී උච්ඡේදවාදී කියන දෘෂ්ටි ඒ ඇත නැත දෙක කියන දෘෂ්ටි දෙක නැති වෙනවා සෝතාපන්න මාර්ගයේදී. සුවම් ඵලයටපත් වෙනකොට යන නිදහස වෙනවා කියන්නේ. ඔව් ඊට පස්සේ යාට ඒ දෘෂ්ටික ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අත්තාහෝ නැත්තාහෝ කියන. ඔව් ඒ කියන්නේ මරණින් මත්තේ සදාකාලිකව පැවැත්මක් තිබේය කියලා දෘෂ්ටික කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් කියනවා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මරණින් මත්තේ සදාකාලික පැවැත්මක් තිබේ කියන දෘෂ්ටිය තියෙන්නේ මරණින් මත්තේ ඇති වෙන අනිත්‍ය අනිත්‍ය ලෝකයේ ගැන දන්නේ නැති නිසා. ඒ කියන්නේ ඇති වෙන නැති වෙන ලෝකේ දන්නේ නැති නිසා. එතකොට ඇති වෙන නැති වෙන ලෝකේ ගැන දැනගත්තම සංස්කාරයන්ගේ හට ගැනීම දැනගත්තාම සංස්කාරයන්ගේ නැතිවීම දැනගත්තාම මේ දෘෂ්ටි නැති වෙනවා. මරණින් මත්තේ කිසිවක් නැත කියලා දෘෂ්ටියක් තියෙනවනේ. ඒ දෘෂ්ටි නැති වෙනවා කියන සංස්කාරයෙන් හටගෙන ඒව දැක්කහම. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ සමුදේ දැක්කහම උච්ඡේද දෘෂ්ටි නැති වෙනවා. පරිසම්පාද නිරෝධය දැක්කහම සාසද දෘෂ්ටි නැති වෙනවා කියනවා. දැන් ශාස්ත්‍රවාද උච්ඡේදවාදය අතර ඔව් ශාස්ත්‍ර එතකොට ශාස්ත්‍රවාදී දෘෂ්ටි ශාස්ත්‍රවාදී උච්ඡේදවාදී නැතුණාට පස්සේ එතන තියෙන සම්මාදිට්ඨිය. එතන තියෙන්නේ කොහොමද? යංකින්ච සමුදය ධම්මං සබ්බතං නිරෝධ ධම්මං. හේතුන් ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ හේතුප්‍රත්‍ය නිරුද්ධ වීමෙන් නිරුද්ධන ස්වභාවය යුක්තයි. ඒක තමයි ලෝක ධර්මය. ආන් එතනට එහා ඉගේ අවබෝධය අපගමන් එයා නිදහස් පුද්ගලයෙක් හැටියට මේ ලෝකෙ දිහා බලන්න දක්ෂ කෙනෙක් වෙනවා. එතකම්ම එක එක දෘෂ්ටිවල හිර වෙලා නේ බලන්න තියෙන්නේ. ඒ ඒ. දැන් වෙන ක්‍රමයක් නැහැ නේ යාට බලන්න ලෝකෙ දිහා. තමන්ගේ දෘෂ්ටි ගොඩෙන් එහා බලන්න ක්‍රමයක් නැහැ නේ. දැන් අපි ගත්තොත් ජීවිත 100ක් ඒ ජීවිත 100ටම දෘෂ්ටි 100ක් තියෙනවානේ. ඒ දෘෂ්ටි ගොඩෙන්නේ ඔක්කොම බලන්නේ. ඊළඟට මේ හැම දෘෂ්ටියක්ම තියෙන්නේ එක එක කාලෙන් ගලලා වෙනස් වෙන දෘෂ්ටි. එක කාලයකට එයා සාසද දෘෂ්ටියේ ඉන්නවා. තව කාලයකට උච්ඡේද දෘෂ්ටියේ ඉන්නවා. තව කාලයකට ආය සාසද දෘෂ්ටියට වැටෙනවා. එක්ක තව කාලෙකට රුචි දෘෂ්ටියට මේ වගේනේ ඉන්නේ. දෘෂ්ටියකින් තුර මිනිස්සේ බලන්න නම් එයා මේ දෘෂ්ටියේ හටගන්න ස්වභාවය නැතින ස්වභාවය දැකලා දෘෂ්ටියෙන් නිදහස් වෙච්ච කෙනෙක් විය යුතුයි. නැත්තම් දෘෂ්ටි ගොඩේමනේ මනසයට බලන්න තියෙන්නේ මේක තියා. ඒකනේ දැන් අපි වෙරසටහනක් කළත් කොටසක් බයිනවා කොටසක් ප්‍රශංසා කරනවානේ. ඉතින් මොකද ඒ අර දෘෂ්ටියෙමයි බලන්නේ. ඒ නිසා දෘෂ්ටිය කියන එක තමයි අපිට ගොඩක් හානි කරන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපිට තියෙන්න ඕනේ දෘෂ්ටියක් සුප්පටි නිසග්ගි. ඒක ලේසියෙන් අතාරින්න පුළුවන්. ඒ ලේසියෙන් අතාරින්න පුළුවන් විදිහේ දෘෂ්ටියක් තිබ්බොත් තමයි මනුෂ්‍යයා නිදහස්ව කල්පනා කරන. දැන් අපි ගත්තොත් මේ වර්තමාන ලෝකයේ මිනිස්සු මිනී මරා ගැනීම, ගහ බැන ගැනීම අඬගෙන අපිට දැන් පේනවනේ මේ කොච්චර විද්‍යාත්මක දැන් අපි අපි එක කාලයක් මේ මට මතකයි අපි පොඩි කාලේ හරියට උදන් යනවා. ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු දැන් හරි ඥානවන්තයි. හරි මිනිස්සු හරි සයන්ටිෆික් විදිහට දැන් බලන ලෝකෙ දිහා මිනිස්සු මේ ඔක්කොම දැන් විද්‍යාව බලන පරණ ලෝකේ නෑ කී කී දැන් බලුම් පේනවා හරි මෝඩයි මේ මිනිස්සු කියලායි ආගමික මතවලින් බෙදිලා ಜಾති වලින් බෙදිලා ගෝත්‍ර වලින් බෙදිලා කුල වලින් බෙදිලා දැන් බටහිර නැගෙනහිර කියලා වෙනම බෙදිලා අප්‍රිකා කියලා වෙනම බෙදිලා ඊළඟට ආගම් ආගම් ගහ ගන්නවා ආගම් ආගම් පටලව ගන්නවා මිනිස්සුන්ගේ කිසිම දියුණුවක් නැහැ එතකොට මිනිස්සු දැන් අපි දියුණුව දියුණුව කියලා කතා කරපු ලක්ෂණ එකක්වත් නැහැ නේ මිනිස්සුන් තුල. එතකොට ඇයි මේ අපි මේ දියුණුව කිය කියන්නේ මේ රැවටීමක්. එතකොට අපිට පේනවා හැබැයි දියුණුව කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු එක තමයි. ඒ පෙන්වපු එක උන්වහන්සේ අපිට දුන්නේ මේ දියල්ලක් නෙමෙයි. උන්වහන්සේ අපිට දුන්නේ පොඩි ඇලද්දොලක් නෙමෙයි, ගඟක් නෙමෙයි, මුහුදක්. ඒ මුහුදට ලෝකේ සියලුම තැන්වලින් ගංගාවල් ගලාගෙන ආවත් මුහුදට ආවට පස්සේ ඒ මුහුදේදී අර ගංගාවල් වල කතා නැහැ. මුහුදේදී සියල්ල ලවණ රසයෙන් යුක්තයි. සියල්ල පොදු බවට පත් වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ මේ ලෝකේ හරියට කතා කරා නම් හැබැයි විදිහට කතා කරා නම් ඒ ශ්‍රාවකත්වය තුළ ಜಾති කුල ගෝත්‍ර කිසි දෙයක් නැහැ. එතන තියෙන්නේ හොඳ නරක පිළිබඳ ප්‍රායෝගික කතාව විතරයි. කුසල අකුසල නීවරණය යහපත අයහපත ක්‍රියාව පිළිබඳ වගකීම විතරනේ එතන තියෙන්නේ. අනිත් එක ස්වාමීන් වහන්සේ මේ මම හිතන්නේ අද වැඩියම කිව්වේ මේ ක්‍රියාවක් තියෙනවනේ ප්‍රාර්ථනාවක් නෙමෙයි. අදිෂ්ඨානය අනිවාර්යයෙන්ම ඒකට බැඳුණු ගැළපෙන ක්‍රියාවක් තියෙන්න ඕනේ. කොච්චර බුදුරජාන් වහන්සේ මේ ක්‍රියාව පිළිබඳ උපමාව දේශනා කරාද කියන්නේ උන්වහන්සේ එක තැනක දේශනා කරා මහණෙනි මේ ධර්ම මාර්ගයේ හරියට මේ වෑම් වෑම් මිට වගේ කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ ඒක දේශනා කරන දැන් වෑයෙන් මේ මේවා සෑහගෙන සෑහ සෑහ යනවා. මේ ලී සහිනවනේ. වෑයෙන් වෑයෙන් ලී සහින්නකට කාලයක් දැන් එයා සෑයකට දැන් ලී මිටනේ තියෙන්නේ. දැන් මේ මිටේ සෑයකට බුදුරජාන් වහන්සේ යනවා බාසුන් නැහැ. අද මේ ලී මිට මෙච්චර ගෙවිලා. ඊයේ මෙච්චර ගෙල කළා ඒ ඒ මොහොතේ ගෙවෙන මිට පේනවද කියලා අහනවා. බාසුන් නැහැට. මහා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ ළඟ අහන්නේ මහණෙනි බාසුණයාට පේනවද කියලා අහන ලීමිට ගෙවෙනවා. පේන්නේ නැහැ කියනවා. නමුත් කාලයක් ගියර පස්සේ ලීමිට ලිස්සනවා. අතට අහුවෙන්නේ ගෙවිලා. ඒ වගේ කියන මේක. මේක අද මෙපමණ කෙලෙස් ගෙවුනේය. හෙට ගෙවීමට මෙපමණ කෙලෙස් ඇත. එහෙම එකක් මේකේ නෑ කියනවා. මේකේ තියෙන්නේ පටන් ගත්තදී අදිෂ්ඨානකින් ක්‍රියාවකින් කරගෙන යන්න කියනවා. ක්‍රියාවකින් කරගෙන යන්න කියනවා. භාවිතා බහුලී කතා. භාවිතා කරන්න කියනවා. බහුල වශයෙන් ප්‍රගුණ කරන්න කියනවා. ඒ ක්‍රියාකාරීත්වයේ බහුල කිරීම මත තමයි කියනවා දියුණුව තියෙන්නේ. එතකොට අපිට කොච්චර පැහැදිලිද? දැන් අපි කොච්චර ප්‍රාර්ථනා කළත් අපි ගන්න අපිට තරහ කඩ ගන්නවා කියමු. මේ තරහ නැති වෙයි කියලා කොච්චර ප්‍රාර්ථනා කරත් හරියන්නේ නැහැ. තරහ ඇති වෙච්ච වෙලාවට ඒක පිළිගත්තොත්. එයා තරහ ඇති වෙච්ච වෙලාවට සිහියෙන් නිදලා ඒක දැකලා එයා ප්‍රහාණය කරා නම් එයා ප්‍රායෝගිකව ඒක කළා නේ. ඒක කොච්චර බුදුරජාණන් වහන්සේ තව උපමාවකින් දේශනා කළා. ඒ උපමාවත් හරිය පැහැදිලි මේක ප්‍රාර්ථනාකින් කරන්න බෑ කියලා. සම්මිද්දි කියන ස්වාමීන් වහන්සේ උපමාව ගලේ අහනවා මේ භාග්‍යතුන් වහන්සේ යනවා සම්මිද්දි මේ හගව දිනක් ඉන්නවා. මේ ගව දෙන ගාවට යනවා කිරි කැමති කෙනෙක්. ගිහිල්ලා ගව දෙනගේ මූණ ඉස්සරහෙන් වාදනේ තියලා අන් දෙකෙන් කිරි අදිනවා කියනවා. අනේ මට කිරි පැමිණේවා කියලා ප්‍රාර්ථනා කර කර. කිරි එයිද කියලා අහනවා. නෑ කියනවා. තව කෙනෙක් ඉන්නවා කියනවා. ඒ කෙනා වාදනේ කියලා ගවදෙනගේ තනබුරුල් යටින් තියනවා කියනවා. තියලා ඇද්ද ගමන් කිරිනවා කියන. හරිතෙනින් ඇද්ද කියනවා. ඒතර කොච්චර පැහැදිලිද? ඒ ප්‍රාත් දැන් වෙලා තියෙන ප්‍රාර්ථනා වලින්ම මේක වෙහි ගිහිල්ලානේ. ඒ නිසානේ දැන් අපි මාර්ගඵල ගැන කතා කරොත් නිකන් කතා කළත් කේන් කියන්නේ. <laughs> ඒක නිකන් අපි හන්තම් කතා කළත් මාග මාගපල දෙන්න හදනවාද දැන් මේ 아무තු එකක් කරන්නද කියලා බයින්නේ ඒක නෙමෙයි. ඇයි මේ ප්‍රාර්ථනා ගොඩකින් වැහිලා විකෘති වෙලා. දැන් ප්‍රകൃතිය පේන්නේ විකෘතිය වගේ. හරි දේ පේන්නේ වැරදි වගේ. වැරදි දේ පේන්නේ හරි වගේ. අවිද්‍යාව. අවිද්‍යාව. ඒකයි මේ වෙලා තියෙන්නේ. සවනස් මං හිතන්නේ ඉතින් අපිට අද වැඩසටහන හමාර කරන්න කාලය ඇවිත් සවනස්ගෙන් අවසරය අද වැඩසටහන අවසන් කරන්න. ඉතින් අද අපි ඊතාවදගත් මාතෘකාව කතා කරේ බුදු ධර්මයේ අරටුව වශයෙන් අපිට කියන්න පුට අනිමිත්ත අපරණීය හිත සහ ඒ කියන්නේ ප්‍රාර්ථනා නැතිවීම හෝ දුක නිමිත්තක් හට නොගැනීම සහ අවසානයේදී අපි ගත්තොත් ශුන්‍යත්වතාවය ඒ කියන්නේ ශුන්‍යයි කියන එක. ඒතර කිසිම ගතියුත්තක් නැහැ කියන එක. ඒක වෙනස් මේ අනිච්ච දුක්ඛ අනාත්ම වලට හා බැඳිලා තමයි අපි අද කතා කරේ මේ ටිකක් වැසුණු මාතෘකාවක් වැඩි සාකච්ඡාවට ගැනෙන නැති මාතෘකාවක් හැටියට තමයි අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් කරතර ස්වාමීන් වහන්සේගෙන් අපි උපදේශක් ලබා ගත්තේ කොහොමද මේ දොරටු විවෘත කරගන්නේ මොකද්ද මේ කොහොමද මේ නිමිත්තක් කරා නොයා ප්‍රාර්ථනාවක් ඇති නොවන තත්වයකට අපිට හිත මෙහෙවගන්නේ කෙසේද කියලා මේ ප්‍රාර්ථනාව සහ නිමිත්ත වශයෙන් අපි අද වෑයම් කරේ හුඟක් දුරට ගන්න අපි ගත්තොත් එහෙම අපි හුඟක් වෙලාවට බලනවා මේ කොහොමද මේ පිළිබඳව හරි අදහසක් ඇති කරගන්නේ කියන එක ගැන. ඉතින් අන්න එතනට එන්න තමයි අපි මේ අද <clears throat> ගත්තේ නිමිත්තක් නොඇතිවීම අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක. ඉතින් අන්න ඒක රාග දෝෂ මෝහ කියන ඒවා අපි ගත්තා ස්වාමීන් වහන්සේ නිමිත්තක් හැටියට විස්තරාත්මක කරලා දුන්නා මේ හැම දෙයක්ම මේ තුලින් තමයි පටන් ගන්න මේක තමයි හේතුව මේක තමයි නිමිත්තක් හැටියට දැන් මේ ප්‍රහීන කර ගැනීමට නම් ඒ අනිමිත්ත තත්වයකට එන්න ඕනේ ප්‍රාර්ථනා නිරත තත්වයකට එන්න ඕනේ. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් ශුන්්‍යතභාවය එතනින් දැනගැනීමේ හැකියාවක් අපිට ළඟා කරගන්න පුළුවන් කියලා. ඒ නිරුද්ධ කරගන්න නම් හැබැයි අවසානයේදී අපි අරහත් ඵලයටම යා යුතුයි කියන්නත් අපිට එතනින් අපිට වටහා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ සීල දෙයකටම අපි වෙලී ඉන්නේ ස්වාමීන් වහන්සේ මේ අපි බැඳීම හන්දනේ ස්වාමීන් වහන්සේ ආසාව බැඳීම තණ්හාව තෘෂ්ණාව ඉතින් අපි පටිච්ච සමුප්පාදය ගැනත් අපි කතා කරා මේට පෙර අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන තුළින් අපිට ඒකයි අපිට කරගන්න පුළුවන් උනේ අපේ රූප පෙළ මම හිතන්නේ උත් අපිට මේකට උපකාරී වෙන්නේ නැති මේකේ තේරුම් කරලා දෙන්න අනිත්‍යභාවය අනිත්‍යභාවය දුක මේ දෙකම මේ කොච්චර දුරට ස්ථීර වශයෙන් අපිට පෙන්눔 කරගන්න පුළුවන් වුණාද කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ නම් අපිට මේ දෙකෙම සෑහෙන දුරට වටහා ගන්නත් පුළුවන් වුණා. ඉතින් ස්වාමීන් වහන්සේට නැවත වතාවක් බොහොම පිං කියමින් අවසර ඉල්ලමින් අද වැඩසටහන නිමා කරනවා ලබන බ්‍රහස්පතින්දාත් 9:45ට බලාපොරොත්තු වීමේ බලත් බලාපොරොත්තු වන්න ලෙසට අපි ඔබගෙන් ඉල්ලා සිටින අපිත් එක්ක සම්බන්ධ වෙන ලෙසට ඉතින් ලබන සතියේ 9:45ට හම් වෙන තෙක් ඔබ සැමට නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය